විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර විවරණය කරන මේ විද්‍යුත් දහම් කතිකාවතේ අද දවසෙත් අපි දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි අද අපි මේ දක්වා සාකච්ඡා කරගෙන අවිල්ලා තියෙන්නේ විසුද්ධි මාර්ගයේ පළවෙනි නිර්දේශය සීල නිර්දේශය. සීල නිර්දේශයේ සීල ප්‍රභේද කතාවේ එන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. ඒතර ප්‍රාතිමොක්ෂ සංවර සීලය විදිහට ගත්තහම අපි මේ වෙන විට සාකච්ඡා කරමින් හිටියේ ආචාර ගෝචර සම්පන්න භාවය කියන එක. ඒ අනුව විශේෂ මාර්ග පාළි ග්‍රන්ථය පරිශීලනය කරනවා නම් මේ පාළි පොත මේ පාළි විශේෂ මාර්ගය කියන විශේෂ මග්ගෝ කියන ග්‍රන්ථයේ ආචාර ගෝචර භාවය පිටු අංක 14 පටන් තමයි තියෙන්නේ. ඒතර අපි එතනදී පිටු අංක 14 කතා කරලා ඉවරයි 15 වෙනි පිටුවේ අලුතෙන් පටන් ගන්න ඡේදය ගෝචරෝපන ත්‍රිවිධෝ කියලා තමයි පටන් ගන්න. ගෝචරෝපන ත්‍රිවිධෝ උපනිශ්‍ය ගෝචරෝ ආරක්ක ගෝචරෝ උපනිබන්ධ ගෝචරෝ යන ආදී වශයෙන්. එතකොට අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආචාර ගෝචර සම්පන්න භාවය ඉතිරි කොටස මෙතෙන් පටන් අපි අද විස්තර විවරණය කරලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටස අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දේශනාවෙන්. ඒ අනුව අපි අපි සාකච්ඡා කරගෙන ඉන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටස. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ අපි මේ දක්වා කතා කරමු තියෙනවා වචන පාතිමොක්ක සංවර සංවතෝ කියන වචනේ අපි සාකච්ඡා කරලා අවසන් කරා. ඒ වාගේම ආචාර ගෝචර සම්පන්නෝ කියන වචනේ තමයි අපි ඉන්නේ. එතකොට අපි නැවත වාරයක් මතක් කරගත්තොත් පාතිමොක්ඛ සංවර සීලය අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඉද දික්කු පාතිමොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මෙන්න මේ විදිහට තමයි අපිට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක පැහැදිලි කරන්නේ. ඒතර මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පැහැදිලි කරන මේ දේශනා පාඨය අපි මුල පටන් අරගෙන එකක් එකක් පදයක් පදයක් පාසා සාකච්ඡා කරගෙන ආවා. එතකොට පදයක් පදයක් පාසා අපි විස්තර විවරණය කරගෙන සාකච්ඡා කරන එනකොට අපි කතා කරා ඉද කියන්නේ මොකක්ද? බික්කු කියන්නේ මොකක්ද? පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති කියලා කියන්නේ මොකක්ද? සහ ආචාර ගෝචර සම්පන්නෝ කියන වචනේ තමයි අපි භාගයක් කොටසක් සාකච්ඡා කරේ. එතකොට අද දේශනාවේදී අපි ඉතිරි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආචාර ගෝචර සම්පන්නෝ කියන පදේ පිළිබඳව. ඒ අනුව මේ 15 වෙනි පිටුවට උඩටම ආවොත් 15 වෙනි පිටුවේ අපිට පැහැදිලි කරනවා ගෝචරෝ පනති විදෝ උපනිශ්ෂය ගෝචරෝ ආරක්ක ගෝචරෝ උපනිබන්ධ ගෝචරෝ යනාදී වශයෙන්. එතකොට ආචාරගෝචර සම්පන්න භාවයේ පිළිබඳව අපිට ඉස්සෙල්ලා පැහැදිලි කරේ දෙපැත්තක් විදිහට අත්ති ආචාරෝ අත්ති අනාචාරෝ කියලා. ආචාරයක් තියෙනවා අනාචාරයක් තියෙනවා කියලා තමයි සඳහන් කරේ. ඊට පස්සේ ගෝචරය කියන එකක් සඳහන් කරේ අත්ති ගෝචරෝ අත්ති අගෝචරෝ කියලා. ගෝචරයක් තියෙනවා අගෝචරයක් තියෙනවා කියලා. දැන් මෙතන ඇවිල්ලා ඊට වඩා වෙනස් පැහැදිලි කිරීමක් අපිට අරගන්නවා. ගෝචරය ආකාර තුනකට අපිට බෙදලා දක්වනවා. උපනිශ්ෂේ ගෝචරය, ආරක්ෂ ගෝචරය, උපනිබන්ධ ගෝචරය කියලා. ඒ අනුව ගෝචරය ආකාර තුනක් තියෙනවා. උපනිෂේ ගෝචරය, ආරක ගෝචරය සහ උපනිබන්ධ ගෝචරය කියලා. ඒතර උපනිෂේ ගෝචරය කියලා කියන්නේ එක්තරා විදිහකට ශීලාදී ගුණධර්මයන් වලට උපනිශ්‍රේ භාවයටපත් වෙන ගෝචරය. ඒ පිළිබඳ විශේෂ මාර්ග ටීකාව අපිට සඳහන් කරන්නේ ශීලාදී ගුණානං උපනිශ්‍රේ බුහුතෝ උපනිශ්‍රේ ගෝචරෝ. ශීලාදී ගුණයන්ට උපනිශ්‍රේ වන ගෝචරයට තමයි උපනිශ්‍රේ ගෝචරය කියලා කියන්නේ කියලා. එතකොට මේ වෙන මොකක් නෙවෙයි සීලාදී ගුණයන් වලට උපනිශ්‍රේ භාවයටපත් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ නිසා මේ උපනිශ්‍රේ ගෝචරය කියන එකේදී පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව. ඊළඟට දෙවෙනි ගෝචරය ආරක්ක ගෝචරෝ කියලා ආරක්ක ගෝචරය කියන එක අපිට පැහැදිලි කරන්නේ සති සංඛාතෝ චිත්තස් ආරක්ක භූතෝ ඒව ගෝචරෝ ආරක්ක ගෝචරෝ කියලා. ඒ නිසා එක්තරා විදිහට කියනවා නම් සිතට ආරක්ෂාවක් ගෙන දෙන සිහිය. ඒ කියන්නේ වෙනත් මොකවත් නෙවෙයි මේක පැහැදිලි කරද්දී අපිට කියවෙනවා ඉන්ද්‍රිය සංවරය තමයි මේ ආරක්ක ගෝචරයේදී අපිට පැහැදිලි කරන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය කියලා අපි ඉදිරියට කතා කරන ඉන්ද්‍රිය සංවර සීලයත් එක්තරා විදිහකට මෙතනට අපිට යෙදෙනවා. ඒ අනුව ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම කියන එක තමයි ආරක්ක ගෝචරයේදී සාකච්ඡා කරන්නේ. තුන්වෙනි ගෝචරය තමයි උපනිබන්ධ ගෝචරය කියලා. උපනිබන්ධ ගෝචරය කියලා කියන්නේ මේක විසුද්ධි මාර්ග ටීකාවේ පැහැදිලි කරන්නේ කම්මට්ඨහන සංඛාතෝ චිත්තස්ස උපනිබන්ධත්තහන භූතෝ ගෝචරෝ. ඒතර ඒ කියන්නේ සිත යම්කිසි අරමුණක බැඳලා තියෙනවා නම් අන්න ඒකට තමයි උපනිබන්ධ ගෝචරය කියලා කියන්නේ. ඒකට මෙතන කියනවා කමඨහන් සංඛ්‍යාත අරමුණක්. එහෙමනම් මේ කියන්නේ අපේ සිත යම්කිසි එක අරමුණක පවත්වන්න අපි යම්කිසි භාවනා කමඨහනක් වශයෙන් පාවිච්චි කරන යමක් තියෙනවා නම් අන්න ඒකට තමයි උපනිබන්ධ ගෝචරය කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ගෝචරයන් තුන පිළිබඳව අපිට වෙන වෙනම සාකච්ඡා කරන්න තියෙනවා. ඒ අනුව පළවෙනි ගෝචරය අපි ගත්තොත් උපනිශ්ෂේ ගෝචරය කියන එක අපිට පැහැදිලි කරනවා. උපනිශ්ෂේ ගෝචරෝ දසකතාවත්තු ගුණ සමන්නාගතෝ කල්යාණ මිත්තෝ එතකොට අපිට පාලිය මේක විසුද්ධි මාර්ගයේ සඳහන් කරන්නේ තත්ත කතම උපනිශ්ෂේ ගෝචරෝ එහිලා මේ උපනිශ්ෂේ ගෝචරේ නම් කුමක්ද දසකතාවත්තු ගුණ සමන්නාගතෝ කල්යාණ මිත්‍රෝ. එතකොට දසකතාවත්තු ගුණ සමන්නාගත කල්යාණ මිත්‍රයා. එතකොට දසකතා කියලා කිව්වහම අල්පීච අප්පිච්චතා අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා විරියාරම්භ කතා යනාදී වශයෙන් මේ නිවන් මාර්ගට යොමු වෙච්ච පුද්ගලයෙක් විසින් සිදු කළ යුතු කතාවන් 10ක් අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒවට කියනවා දස කතා කියලා. ඒතර මේ දස කතා අපි කළ යුතුයි, දෙතිස් කතා නොකළ යුතුයි කියලා කියනවා. කතා 32ක් තියෙනවා නොකළ යුතු කතා. කතා 10ක් තියෙනවා කළ යුතු කතා. එතකොට මෙන්න මේ දස කතා වස්තු ගුණයන්ට පිහිටක් වුණු, ඒ දස කතාවන්ට යම්කිසි පිහිටක් වුණු ගුණයකින් යුතු කල්යාණ මිත්‍රයාට තමයි කියන්නේ මේ උපනිෂයේ ගෝචරය කියලා. ඒක තවදුරටත් පැහැදිලි කරනවා යන්නිසාය අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තං ප්‍රසාදේති මොන කරුණු පහක් අපිට දක්වනවා කල්යාණ මිත්‍රයා නිසාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන පහක් තවත් අතිරේකව දක්වනවා. ඒතර මොනවද? යන්නිසාය යම්කිසි මේ කල්යාණ මිත්‍රයෙක් නිසාවෙන් අසුතං සුනාති පෙර නොවැස්සූ මිරු දහම් අසනවනම් අසුතං අසුතං කියලා කියන්නේ පෙර අහපු නැති ධර්මයන්. දැන් අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරු කිරීම නිසා කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් ඇසුරු කරලා මීට කලින් අපිට ශ්‍රවණය කරන්න ලැබිච්ච නැති ධර්ම කොටස් අපි ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් අහනවා. අන්න එහෙමනම් ඒකට කියනවා අසුතං සුණාති. ඒ විතරක් නෙවෙයි සුතම් පරියෝදපේති. සුතම් පරියෝදපේති කියලා කියන්නේ මීට කලින් අපි අහපු ධර්මයන් තියෙනවා. ඒ අහපු ධර්ම කොටස් අපි නැවත පිරිසිදු කරගන්නවා. ඒ අහපු ධර්මයන් වල සමහර වෙලාවට අපිට යම් කිසි ගැටලු සහගතයන් තියෙන්න පුළුවන්. ඒ ගැටලු සහගතයන් නැවත වාරයක් යම් කිසි කෙනෙක් යම් කිසි සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන ඒ අසල අහපු ධර්ම වල තියෙන පැහැදිලි වෙච්ච නැති තැන්, පිරිසිදු වෙච්ච නැති තැන් නැවත නැවතත් විමසලා පිරිසිදු කරලා ඒ පිළිබඳව යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඒවා ගැටලු නොමැති තත්ත්වයකට පත් කරන එක තමයි කියන්නේ මේ සුතං පරියෝධ පීති කියලා. ඒ වගේම කංකං විතරති. කංකං විතරති කියලා කියන්නේ සමහර වෙලාවට අපි <clears throat> ධර්මයේ අහපු ධර්ම එහෙම නැත්නම් අපි කියවපු ධර්මයන් තුළ අපිට යම් යම් සැකසහිත තැන් තියෙන්න පුළුවන් පැහැදිලි නැති තැන්. ඒ තැන් අපි පිරිසිදු කරගන්නවා නම් යම් කිසි සැකයක් තියෙනවා නම් ඒ සැකය නැවත වාරයක් සැක නැති තත්ත්වයටපත් වෙන විදිහට පිරිසිදු කරගන්නවා නම් ඒකට කියනවා කංකං විතරති කියලා. ඒතර සත්පුරුෂයෙක්ගෙන්, කල්යාණ මිත්‍රයෙක්ගෙන් තමයි අපිට මේ ප්‍රතිලාභයත් ලැබෙන්නේ. ඒතර කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපි අහපු නැති ධර්මයන් අහනවා, අහපු ධර්මයන් පිරිසිදු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අපිට සැක තියෙන තැන් පිරිසිදු කරගන්නවා. ඒ වගේම දික්ඨින් උජුං කරෝති. දික්ඨින් උජුං කරෝති කියලා කියන්නේ අපේ සොකීය සම්‍යක් දෘෂ්ටිය කියන එක ඍජු කරගන්නවා. කර්ම කර්මඵල පිළිබඳ වෙන්න පුළුවන් ත්‍රිවිධ රත්නය පිළිබඳ වෙන්න පුළුවන් මෙන්න මේ මේ කරුණු පිළිබඳව සමහර වෙලාවට අපේ තියෙන සම්‍යක් දෘෂ්ටිය ඍජු නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ සමහර වෙලාවට අපි ධර්මයක් ශ්‍රවණය කරලා එහෙම නැත්නම් පොත්පත් කියවලා මේ ලබාගත් දැනුම ඔස්සේ අපිට තියෙන සම්‍යක් දෘෂ්ටිය තව තවත් යම් යම් විදිහට පිරිසිදු කරගන්න අවශ්‍යයි නම් ඒක ඍජු කරගන්න අවශ්‍යයි නම් ඒක තමයි මේ කියන්නේ දිට්ඨින් උජුං කරෝති කියලා. ඒ පිළිබඳව ටීකාව සඳහන් කරනවා කම්ම කම්මඵලේසු රතනත්තේච සම්මාදිට්ඨිය උජුකරණේන දිට්ඨින් උජුං කරෝති. එතකොට මේ කර්ම කර්මඵලයන් පිළිබඳව අපිට තියෙන අවබෝධය තව ටිකක් වැඩි කරගෙන එහෙම නැත්නම් ත්‍රිවිධ රත්නය පිළිබඳව අපිට තියෙන අවබෝධය තව ටිකක් වැඩි කරගෙන අපි මේ සත්පුරුෂයන් අසුර කරගෙන තමයි ප්‍රශ්න අහලා අපේ තියෙන දෘෂ්ටිය අපේ තියෙන සම්‍යක් දෘෂ්ටිය අපි තවදුරටත් ශක්තිමත් භාවයට පත් කරගන්න. ඒ නිසා ඒකට කියනවා දිට්ඨින් උජුං කරෝති කියලා. ඒ වගේම අපිට විසුද්ධි මාර්ග ටීකාව සඳහන් කරන මීට අමතරවත් මේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කරගන්නවා කියන එකේ එහෙම නැත්නම් සම්දිට්ඨින් උජුං කරෝති කියන එකේ තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි සඳහන් කරනවා යතහසුතං ධම්මං පරියෝදපෙත්වා තත්ථාගතේ රූපාරූප ධම්මේ පරිග්‍රහෙත්වා සප්පච්චයන් නාම රූපං පරිග්ගන්හන්තෝ සත් සත්ත දිට්ටි වංක විදමනේන දිට්ටිං උජුං කරෝති. ඒ කියන්නේ දැන් අපි අහපු ධර්මයන් පරිහරණය කරලා ඒ අහපු ධර්මයන් ඔස්සේ විදර්ශනාව වඩනවා. විදර්ශනා වඩන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා රූප ධර්ම අරූප ධර්ම. කියන්නේ නාම ධර්ම රූප ධර්ම පරිග්‍රහණය කරනවා. නාම රූප පරිග්‍රහණය කරලා ප්‍රත්‍ය සහිතව නාම රූප පරිග්‍රහණය සිදු කරනවා. මෙන්න මේ සප්‍රත්‍ය නාම රූප පරිග්‍රහණයෙන් අපිට තියෙන දැන් මේ වෙන විට අපිට මේ විදර්ශනාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපිට තියෙනවා මෙතන සත්වයක් ඉන්නවා මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියන අදහසක් තියෙනවා වැරදි දෘෂ්ටියක් තියෙනවා අන්න ඒ සත්ත්ව පුද්ගල දෘෂ්ටිය ඒ පිළිබඳව තියෙන ඒ ඇද දික්තිය කියලා එකට සඳහන් කරනවා වංක දික්තිය කියලා කියන දික්ටි වංකය ඒ ලෝකේ යථාර්ථ භාවය පිළිබඳව අපිට තියෙන වැරදි දෘෂ්ටියක් තියෙනවා මේ ලෝකේ සත්වයන් පුද්ගලයන් පිළිබඳව මෙන්න මේ සත්වයන් ඉන්නා පුද්ගලයන් ඉන්නවා කියලා මෙන්න මේ සත්ත්ව පුද්ගල දෘෂ්ටිය දුරු කරගන්නවා නාම රූප පරිච්ඡේදය කිරීමෙන් එහෙනම් නාම රූප පරිග්‍රහණය කිරීමෙන් අන්න ඒ නිසා යම් කෙනෙක් මේ ධර්මය අහපු ධර්මය වැඩිවීමක් වශයෙන් නාම රූප පරිග්‍රහණය කළා ප්‍රත්‍යසහිත නාම රූප පරිග්‍රහණය තුළින් සත්ත්ව දිට්ඨිය දුරු කරගන්නවා නම් සත්පුද්ගල සංඥාව දුරු කරගන්නවා නම් අන්න ඒකටත් කියනවා කියනවා දිට්ඨින් උජුං කරෝති කියලා. ඒත් මේ විදිහටත් ඕනනම් මේක අර්ථය පැහැදිලි කරගන්න පුළුවන්. ඒත් ඒ කාරණයක් සත්පුරුෂයන් වහන්සේලා අසුර කරගෙන ලැබෙන ප්‍රතිලාභයක් බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි චිත්තම් ප්‍රසාදයේදී. එතනින් එහාට සිත ප්‍රසාදයටපත් කරගන්නවා සිත පහදව ගන්නවා. ඉතින් සිත පහද පැහැදීම කියලා කියන එක නොඑක් නොඑක ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට මේ අපේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ ශ්‍රද්ධාව ආදී අංග තව තවත් වැඩි වැඩියෙන් ඇතිවීම තුළ සිත පැහැදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ විතරක් නෙවෙයි අර දෙවෙනි ක්‍රමයට දිට්ඨිය උජුම් කරෝති කරෝති කියපේකේ නාම රූප පරිග්‍රහණය පිළිබඳව සඳහන් කරා. ඒ නිසා එතනින් ඉදිරියට යනවා නම් එතනින් ඉදිරියට උද්‍යව්‍ය ඥාන ආදී වශයෙන් විදර්ශනා වඩලා ආර්ය භූමියට බැස ගැනීමෙන් මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව අවිච්ඡ ප්‍රසාද භාවයක්. ඒ කියන්නේ කවදාකවත් වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති කර ගන්නවා නම් අන්න ඒකට කියනවා චිත්තං ප්‍රසාදීති කියලා. එතකොට යම්කිසි සත්පුරුෂයෙක් ඇසුරු කරගෙන මෙන්න මේ කියන ප්‍රතිලාභ ලැබෙනවා නම් ඒ බඳු සත්පුරුෂයන් ඇසුරු කිරීමට තමයි මේ කියන්නේ උපනිෂය ගෝචරය කියලා. ඒකයි සඳහන් කරේ යන්නේසාය අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨිං උජුං කරෝති චිත්තම් ප්‍රසාදේති කියලා සඳහන් කරේ ඒකයි. ඒ විතරකුත් නෙමෙයි එතනින් එහාට අපිට තවත් අර්ථ විකල්පයක් දක්වනවා මේ විසුද්ධි මාර්ගයේ ඒ තමයි යස්ස වාපන අනුසික්කමානෝ සද්ධාය වද්ධති සීලේන සුතේන ඡාගේන පඤ්ඤාය වද්ධති එතකොට කියනවා යස්ස වා උතර මේ පාළියේ දැන් අපි මේ පාළි ටික ටික ඉතින් මේ ග්‍රන්ථයක් සාකච්ඡා කරනකොට අපි දැනගන්න ඕනේ යම් යම් කරුණු මේ වාගේ තැනකදී යස්ස වා කියලා පටන් ගත්තහම වාකාරයෙන් අපිට කියන්නේ අර කලින් කියපු අර්ථයට වඩා වෙනත් අර්ථයක් තවත් අර්ථයක් එකතු කරන එක තමයි කරන්නේ. ඒ අනුව යස්ස වා කියන කාර වාකාරයේ අර්ථය එසේ නැතහොත් කියන අර්ථයක්. ඒ නිසා අපි සිංහල පරිවර්තනයේ මේ එසේ නැතහොත් කියලා දාලා තියෙන්නේ. ඒ නිසා යස්ස වා පන අනුසික්කමානෝ එසේ නැතහොත් යමක් යමෙක් ඇසුරු කිරීමෙන් ශ්‍රද්ධාය වර්ධති. ශ්‍රද්ධාවෙන් වැඩෙනවා නම්. ඒ කියන්නේ යම් කිසි කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම නිසා ශ්‍රද්ධාව වැඩෙනවා සීලේන සීලෙන් වැඩෙනවා ශ්‍රොතයෙන් වැඩෙනවා ත්‍යාගයෙන් වැඩෙනවා ප්‍රඥාවෙන් වැඩෙනවා මෙන්න මේ කියන ධර්මතා පහෙන් වැඩෙනවා නම් යම් කිසි පුද්ගලෙක් ඇසුරු කරලා ඒ පුද්ගලයාත් අපිට කියනවා කල්යාණ මිත්‍රයෙක් කියලා කියනවා අන්න ඒ කල්යාණ මිත්‍රයා අපිට සඳහන් කරනවා උපනිෂය ගෝචරය කියලා එතකොට කල්යාණ මිත්‍රය කියලා කියනවා දැන් මෙතනදී අපි සඳහන් කරේ මේ උපනිෂයේ ගෝචරය කියන එක අපිට පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍රයා කියලා. මනම් දස මුලින්ම සඳහන් කරේ දස කතාවත් ගුණ සමන්නාගත කල්යාණ මිත්‍රයා කියලා. ඒ කල්යාණ මිත්‍රයා තුලින් ලැබෙන ප්‍රයෝජන. ඒ වගේම අනෙක් පැත්තෙන් සඳහන් කරා කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම තුළ අපට ලැබෙන තවත් ප්‍රතිලාභ ටිකක් තමයි එයාව අනුව අපි හික්මෙනවා නම් ඒ කල්යාණ මිත්‍රයා අනුව අපි පවතිනවා නම් එයා කරන කියන දේවල් අනුව අපි අපිත් අපේ ජීවිතේ හැඩගසා ගන්නවා නම් අපේ ශ්‍රද්ධාවෙන් සීලෙන් ශ්‍රුතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් කියන මෙන්න මේ අංගයන්ගෙන් වැඩෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී අපිට අතරම මතක් වෙනවා මෙතන විසුද්ධි මාර්ගයේ ඇති කොටසක් නෙවෙයි අපි මේ දාලා තියෙන්නේ. චර්යා පිටකයේ බෝසතාණන් වහන්සේගේ අකීර්ති චර්යාවේදී අකීර්ති බෝසතාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් දේශනා කරනවා. අකීර්ති පඬිතයන් වහන්සේ අපේ බෝසතා මහා බෝසතාණන් වහන්සේ උන්වහන්සේ ගිහිගේ අතහැරලා ගිහිල්ලා ඒ අකීර්ති පඬිතයන් කාලේ ගිහිගේ අතහැරලා ගිහිල්ලා තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා එක්තරා විදිහකට ගුණධර්ම පුරාගෙන ඉන්නකොට ශක්‍ර දේවේන්ද්‍රය එතනට පැමිණෙනවා මේ අකීර්ති පඬිතයන් වහන්සේගේ සීලාදී ගුණධර්මයන් නිසා ශක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනේ පුණු වෙලා ඒ හේතුවෙන් ශක්‍ර දේවේන්ද්‍රයා මේ අකීර්ති පඬිතයන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඒ ආපු වෙලාවේදී අකින්ත පඬිතයන් වහන්සේ ඒක ටිකක් දිග කතාවක් අපි ඒ කතාව සියල්ලම සඳහන් කරන්නේ නැහැ. ඒ වෙලාවේදී අකින්ත පඬිතයන් වහන්සේට ශක්‍ර දේවේන්ද්‍රයා වර කිහිපයක් දෙනවා. ඒ වර කිහිපයක් දෙනකොට ගාථා තේලියක් තියෙනවා කීර්ති පඬිතේ ආචාර්ය අපිට අට කතාවේ. ඒ අතර එක්තරා අවස්ථාවකදී අකීර්ති පඬිතයන් වහන්සේ මේ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් එක වරයක් ඉල්ලනවා. කියනවා සක්‍ර දේවේන්ද්‍රේ මට වරයක් දෙනවා නම් මට මෙන්න මෙහෙම වරයක් දෙන්න. මොකක්ද? මට කිසිම වෙලාවක මේ අසත්පුරුෂ බාල දුර්ජන පුද්ගලයෝ ඇසුරු කරන්නට ලැබෙන්න එපා. මට කිසිම වෙලාවක මේ අසත්පුරුෂ පුද්ගලයන් මුණ ගැහෙන්න ඒ අය දකින්න ලැබෙන්න පවා එපා කියලා කියනවා. එතකොට මේ වෙලාවේදී සක්‍ර දේවේන්ද්‍රය අහනවා මොකක්ද මේකට හේතුව? ඇයි මේ අසත්පුරුෂයන් දකින්න එපා කියලා කියන්නේ? ඒ වෙලාවේදී අසත්පුරුෂයාගේ ගුණය අසත්පුරුෂයාගේ තියෙන නුගුණය පැහැදිලි කරන ගාතහාවක් අපිට අකීර්ති පඬිතයන් වහන්සේ දේශනා කරනවා. අනයං නයති දුම්මේදු අධුරායන් නියුංජති දුන්නයෝ සීයසෝති සම්මා වුත්තෝ පකුප්පති විනයං සෝන ජානාති සාධු තස්ස අදස්සනං සඳහන් කරනවා ඒ දුම්මේදෝ දුම්මේදෝ කියලා කියන්නේ මේ අසත්පුරුෂ අනුවන පුද්ගලයා අනයන් ණයති මේ පුද්ගලයා අපිව හැම වෙලාවකම වැරදි දෙයට තමයි යොමු කරන්නේ කියලා කියනවා අනයන් ණයති දුම්මේදෝ අදුරායන් නියුංජති හැම වෙලාවකම අපිව යොදන්නේ නිවැරදි දේ නෙවෙයි වැරදි දෙයට තමයි යොදවන්නේ ශ්‍රද්ධා ධූර, සීල ධූර, පඤ්ඤා ධූර කියන මෙන්න මේ යහපත් ධූරයන් වල යොදවන්නේ නැතිව අයහපත් ධූරයන් යොදවනවා අසත්පුරුෂ පුද්ගලයා. අසත්පුරුෂ පුද්ගලයා හැම වෙලාවකම අපිට කියන්නේ අපි යමු මේ දේ කරන්න, අපි යමු මේ දේ කරන්න කියලා වැරදි දෙයට තමයි පුද්ගලයාව එකරගෙන යන්නේ. ඒ විතරක් නෙවෙයි දුන්නයෝ සෙය්‍යසෝ හෝති. මේ අසත්පුරුෂයෙක් ලක්ෂණයක් තමයි අසත්පුරුෂයාට යමක් වැරදි විදිහට කිව්වොත් එයා ඒක හොඳයි කියලා ගන්නවා. වැරදි දේ කියන දේ තමයි හොඳයි කියලා ගන්නෙ. දැන් සමහර කට්ටිය ඉන්නවා පස්පව් කරන්න කියලා කිව්වහම තමයි පස්පව් කරමු කියලා යෝජනා කරාම තමයි ඒක හොඳයි කියලා කියන්නේ. අපි පස්පව් වලින් වැළකෙමු කියලා කිව්වහම ඒක ටිකක් පහත් දෙයක් විදිහට තමයි සලකන්නේ. අන්න ඒක තමයි අසත්පුරුෂයාගේ එහෙම නැත්නම් බාලයාගේ ලක්ෂණය. ඒතර ඒකයි කිව්වේ දුන්නයෝ සේයසෝ හෝති සම්මා වුත්ත උපකුප්පති. මේ අසත්පුරුෂයාට යහපත් දෙයක් කිව්වොත් එහෙම යහපත් දෙය කීම තුළින් ඔහු කිපෙනවා. කිපිලා ඒ විතරක් නෙවෙයි විනයන්සෝ නජානාති. ආචාර විනය කියලා කෙනෙක් දන්නේ නැහැ. ආචාර විනය දන්නේ නැහැ. ඒ වගේම තමයි අවවාද පිළිගන්නේ නැහැ. දැන් අපිට මෙතන විනය කියලා කියන්නේ මේ විනය පිටකේ නෙවෙයි. අපි යමක් පිළිපදින ක්‍රමයක් තියෙනවා. නිවැරදි ක්‍රමයක් තියෙනවා යමක් කරන්න. අන්නේ නිවැරදි ක්‍රමයට තමයි විනය කියලා කියන්නේ. ඒකයි ඒකට කියන්නේ ආචාර විනය කියලා. ඉතින් මේ අසත්පුරුෂයා යමක් නිවැරදිව කරන ආකාරය දන්නේ නැහැ. දන්නේ නැති නිසා කියනවා විනයන්සෝ නජානාති. සාදු තස්ස අදස්සනම්. ඒ නිසා ඒ අය මට මුණ ගැහෙන්න එපා කවදාකවත් ඒ අය නොදැකීමම යහපත් දෙයක් කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී ශක්‍ර දේවේන්ද්‍රයන් මේ යෝජනාව පිළිබඳව සාදුකාර දෙනවා සාදුකාර දීලා ඊළඟට තවත් වරයක් ඊළඟ කියනවා. ඒ තවත් වරයක් ඊළඟ කියපු වෙලාවේදී මේ අකීර්ති පඬිතන් වහන්සේ ඒ වගේම තවත් වරයක් ඉල්ලනවා වරංචී මේ අදෝසක්ක සබබුතාන මිසර මේ විදිහට කියලා මට මේ මේ සියලු සත්‍යයන් පිළිබඳ ඊශ්වරය ඇති මේ ශක්‍ර දේවේන්ද්‍රයන් ඔබ මට වරයක් දෙනවා නම් මෙන්න මේ වරය දෙන්න. මොකක්ද? මට හැම වෙලාවකම සත්පුරුෂයන් මුණ ගැසලා දෙන්න. යහපත් පුද්ගලයන් මුණ ගැසලා දෙන්න. කල්යාණ මිත්‍රයන් මුණ ගැසලා දෙන්න කියලා කියනවා. ඒ වෙලාවේදී ශක්‍ර දේවේන්ද්‍රය අහනවා මොකක්ද මේ කල්යාණ මිත්‍රයන්ගෙන් ඔබට තියෙන ප්‍රයෝජනේ? අන්න ඒ වෙලාවේදී මේ ලස්සන ගාතාව කියනවා. නයං නයති මේධාවි අධුරායන් නයුංජති සුනයෝ සෙය්‍යසෝ හෝති සම්මා වුත්තෝ නකුප්පති විනයං සෝපජානාති සාධුතේන සමාගමෝ මේ සත්පුරුෂ නුවණැති පුද්ගලයා කියන එක නයන් නයති. ඒ පුද්ගලයා අපිව සකාරණයටම තමයි යොදවන්නේ. එතකොට මේ පුද්ගලයා නිරන්තර නිරන්තරයෙන් අපිව යහපත් දෙයට තමයි යොමු කරන්නේ. එතකොට දැන් දැන් අසත්පුරුෂයාගේ ලක්ෂණය තිබෙන්නේ අනයන් නයති. එතකොට නුසුදුසු දේ තමයි සුදුසු දේ කියලා හිතන්නේ. ප්‍රාණඝාත ආදී කරලා ජීවි ජීවිකාව ගෙවන එක ඒ අනර්ථකාරී දේ පිළිබඳව තමයි එයා නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ. හැබැයි සත්පුරුෂය හැමන වේ නයන් අයද. එයා නිරන්තරයෙන්ම කල්පනා කරන යහපත් දේ පිළිබඳව. ඒ වගේම තමයි අදුරායන් නයුංජති. එයා කවදාකවත් අපිව වැරදි දෙයට යොමු කරන්නේ නැහැ. වැරදි දෙයට යොමු කරන්නේ නැතිව අපිව නිවැරදි ශ්‍රද්ධා දුර, සීල දුර, පඤ්ඤා දුර ආදී දුරයන් තමයි යොමු කරන්නේ. සුනයෝ සුනයෝ සේයසෝ හෝති යහපත් දෙයක් කිව්වොත් යහපත් දේ යහපත් විදිහට ගන්නවා හොඳයි කියලා ගන්නවා එහෙම නැත්නම් අයහපත් දෙයක් ඒවට හොඳයි කියලා ගන්නෙ නැහැ අසත්පුරුෂයාගේ ලක්ෂණය වුණේ අසත්පුරුෂයන් වෙලාවකම කල්පනා කරන්නේ වැරදි දෙයක් කිව්වොත් ඒක තමයි හරි කියලා හිතන්නේ. යහපත් දේ නෙවෙයි. කවුරු හරි කිව්වොත් අපි යමු සතෙක් මරන්න කියලා. අන්න සතෙක් මරන්න යන්න කැමති වෙනවා. එහෙම නැත්නම් දැන් වර්තමානයේ සමහර ලාවට සතෙක් මරන්න යන්න කියලා කතා කරන්නේ නැහැ වෙන්න පුළුවන්. ඊට වඩා මෙහා වෙන හැබැයි අපිට අකුසල සිත් උපදින යම් යම් දේවල් වලට. අපි යමු චිත්‍රපටයක් බලන්න. අපි යමු නාට්‍යයක් බලන්න. අපි යමු සංගීත සංදර්ශනයක් බලන්න. ඒතර මේ වාගේ දෙයකට යොමු කරනකොට ඒකට හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. හැබැයි අපි යමු සිල් ගන්න, අපි යමු බණක් පහන්ද, අපි යමු දානයක් දෙන්න කියලා කෙනෙකුට ඒක එච්චර කැමති නෑ. අන්න අසත්පුරුෂයාගේ ලක්ෂණය. හැබැයි සත්පුරුෂයා හැම නෙවේ සුනයෝ සේයසෝ හෝති. එයා යහපත් දේ කිව්වොත් යහපත් දේ යහපත් විදිහට දකිනවා. ඒ අනුව අයහපත් දේ අයහපත් විදිහට දකිනවා. එතකොට පස්පව් දසාක්ෂල් කරන්න යන් කියලා කතා කරනකොට ඔහු කියනවා ඒ දේවල් අපිට සුදුසු නෑ කියලා. හැබැයි අපි දානයක් දෙන්න යමු, අපි සිල් රකින්න යමු, අපි භාවනා කරන්න යමු, ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණ ගෙහෙන්න යමු. මෙන්න මේ විදිහට යහපත් දෙයක් ගැන කතා කරනකොට අන්නේ යහපත් දේ යහපත් විදිහට ගන්නවා. ඒකයි කියන්නේ සුනයෝ සේයසෝ හෝති. ඒ විතරක් නෙවෙයි සම්මා වුත්තෝ නකුප්පති යහපත් දේ කියවට එයා කවදාකවත් ඒකට කිපෙන්නේ නැහැ. හේතු කාරණා සහිතව කරුණු කාරණා කියවහම හේතු කාරණා සහිතව අපි යමක් කිව්වොත් එහෙම සත්පුරුෂයාට කියලා දුන්නොත් මේ දේ හොඳ නැහැ මේ දේ හොඳයි මේ නිසා මේ විදිහට කරන්න කියලා යහපත් දෙයක් කියනවා නම් යහපත් දේ යා කවදාකවත් වැරදි විදිහට ගන්නෙ නැහැ යහපත් දේ හරි කියලා ගන්නවා විනයං සෝපජානාති ඔහු මේ විනය කියන එක දන්නවා එතකොට මෙන්න මේ කියන ලක්ෂණ වලින් සමන්නාගතයි සත්පුරුෂ කල්යාණ මිත්‍රය. ඒ නිසා අකීර්ති පඬිතයන් වහන්සේ අපිට දේශනා කරනවා අසත්පුරුෂයාගේ ලක්ෂණය සත්පුරුෂයාගේ ලක්ෂණය. මෙන්න මේ සත්පුරුෂයා තමයි අපිට කියන්නේ උපනිශ්‍රේ ගෝචරී කියලා. ඒකයි කියවේ මේ සත්පුරුෂයා අනුව හික්මන කොට අපිට ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. ඒ වගේම සීලයෙන් වැඩෙනවා. ශ්‍රුතයෙන් වැඩෙනවා. ත්‍යාගයෙන් වැඩෙනවා. ප්‍රඥාවෙන් වැඩෙනවා. ඒ නිසා මොකද සත්පුරුෂයා හැම වෙලාවකම අපි නිවැරදි දෙයට යොමු කරනවා. සත්පුරුෂයා අපේ වැරදි දේ පෙන්වලා දෙනවා. අපිට මේ වැරදිද වැරද්ද කරන්න එපා කියලා අපිට යහපත් විදිහට කරුණු කාරණා කියලා දෙනවා. ඒ ඒ විතරක් නෙවෙයි සත්පුරුෂය ඇසුරු කරනකොට අපිටත් එයා ඇසුරු කරන්න පහසුයි. යහපත් දේ කිව්වොත් යහපත් විදිහට ගන්නවා. යහපත් විදිහට මනවින් කිව්වොත් එයා කිපෙන්නේ නැතුව ඒක අනුව අපිට ගැළපෙනවා. මෙන්න මේ නිසා අපිට කියනවා උපරිශ්‍රේ ගෝචරයක් කියලා කියන්නේ මොකද්ද? සත්පුරුෂයන් වහන්සේ කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ සත්පුරුෂයන් ඇසුරු කිරීම උපනිශ්‍රේ ගෝචරයක් කියලා සඳහන් කරනවා. මේ විදිහට උපනිශ්ෂේ ගෝචරය අපිට පැහැදිලි කරලා ඊට පස්සේ එනවා ආරක්ක ගෝචරය පැහැදිලි කරන්න. ආරක්ක ගෝචරය පිළිබඳව පැහැදිලි කරනවා. දැන් අපි කියවා ගෝචරය ආකාර තුනයි කියලා කියවා උපනිශ්ෂේ ගෝචර, ආරක්ක ගෝචර, උපනිබන්ධ ගෝචර කියලා. ඒ අනුව ආරක්ක ගෝචරය අපිට පැහැදිලි කරන්නේ කොහොමද? කතමෝ ආරක්ක ගෝචරෝ ආරක්ක ගෝචරය යනු කුමක්ද ඉද බික්කු අන්තරගරම් පවිට්ඨෝ වීතින් පටිපන්නෝ ඔක්කිත චක්කු යුගමත දස්සාවි සුසං උතෝ ගච්ඡති මොන අපිට දැන් මේක මම මේ විසුද්ධි මාර්ග පාඨයේ සම්පූර්ණ මේ තිරේට අපි දක්වලා තියෙනවා. එයාට මේක සම්පූර්ණ පොතේ තියෙන කොටසම තමයි මේ මෙතන යොමු කරලා තියෙන්නේ. ඉන්සා කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඉද බික්කු අන්තරගරම් පවිත්හෝ මේ ශාසනයේ භික්ෂුවක් අන්තරගරම් අන්තරගර කියලා කියන්නේ ඇතුළු ගමත. එනිසා ඇතුළු ගමට පිවිසුනේ වීතින් පටිපන්නෝ එහෙමත් නැත්නම් යම්කිසි වීදියකට පිළිපන්නේ ඒ කියන්නේ යම්කිසි පාරක යනකොට ඔක්කිත චක්කු යුගමත දස්සාවි. ඔක්කිත චක්කු යුගමත දස්සාවි සුසංගතෝ ගච්ඡති. ඔක්කිත චක්කු කියලා කියන්නේ යටට හෙලපු ඇස් ඇතිව. යටට හෙලපු ඇස් ඇතිව කියලා කිව්වහම මෙතනදී මේ ඉදිරියට හම්බෙන න අධෝ ඕලෝකෙන්තෝ කියලා ඒ අධෝ ඕලෝකෙන්තෝ කියන தත්ත්වේ නැතුව තමයි ඔක්කිත චක්කු කියලා කියන්නේ. ඔක්කිත චක්කු කියලා කියන්නේ මෙහෙම ගොඩාක් පොළොව පාත් කරගෙන බිම් බලාගෙන යනවා කියන එක නෙමෙයි. ඒකයි කියන්නේ කොහොමද මේ ඔක්කිත චක්කු භාවය පිළිබඳව පැහැදිලි කරන තමයි යුගමත දස්සාවි කියලා ඊළඟට කියන්නේ. සෝ ඔක්කිත චක්කු කියලා කියන්නේ යටත හෙලපු ඇස් ඇතිව. ඒ කියන්නේ උඩ බලමින් නෙමෙයි යට බලමින්. හැබැයි යුගමත දස්සාවි කියලා කියන්නේ වියදඬු පමණ දුර බලමින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි දෙකක් තුනක් හතරක් උපරිම ඒ වාගේ බලමින් සමහර වෙලාවට ඒ කියන්නේ Tamanට ඉදිරිය බලාගෙන යන්න පුළුවන් මට්ටමක් බලනවා. ඊට වඩා ඈත බලන්නේ නැහැ. විය ගහක් සාමාන්‍යයෙන් අඩි 6ක් විතර දුර ඇති උපරිම. ඒතර ඒ වාගේ ප්‍රමාණයක් තමයි උපරිම අපේ බැලීමේ කෙලවර කියන්නේ. එතකොට මෙතනදි කියන්නේ නැහැ සමහර වෙලාවට හදිසි අවස්ථාවකදී ඉදිරිය බලන්න එපා කියලා. එහෙම නැත්නම් පාරක් යනකොට අපිට මාර්ගයක් හොයා ගන්න උනනහම යම්කිසි තැනක බෝඩ් එකක් බලා ගන්න උනනහම බලන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. මාර්ගයක ගමන් කරනකොට මේ Tamanගේ ඉන්ද්‍රිය සංවර කරගන්න කටයුතු කළ යුතු ආකාරය. ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිණිස තමන් ඉදිරියට මේ වියගහක් පමණ දුරට බලාගෙන මේ සාමාන්‍ය බැල්මෙන් බලාගෙන යනවා. ඒ විදිහට බලාගෙන යනවා නම් අතරම අඩි දෙකක් කියලා කිව්වොත් ගොඩක් උඩයි මට අඩි දෙකක් කියලා කිව්වේ සමහර වියගස් තියෙන කුඩා ඒවා. ඒ නිසා ඒ මට්ටම නම් අර අදෝලෝකෙන්තෝ කියන මට්ටමට යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි නිකන් අඩි වශයෙන් ගත්තොත් අඩි 6ක පමණ දිකක් තමයි විය ගහක් ඇත්තේ කියලා මම හිතන්නේ. ඒතර ඒ වාගේ ප්‍රමාණයක් බලමින් ගමන් කරනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි දෙන්නෙක් යනවා නම් වික්ෂුන් වහන්සේලා දෙන්නෙක් යනවා නම් ඒ දෙන්න යනකොට සාමාන්‍යයෙන් අඩි 4ක් 5ක් විතර ඉඩ තියාගෙන තමයි යන්නේ. ඒතර ඒ වාගේ පුද්ගලයෙක් යනකොට ඉදිරියේ යන පුද්ගලයා දිහා බලාගෙන තමයි පිටිපස්සේ යන පුද්ගලයා ගමන සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට ඒකයි කියවේ යුග මත දස්සාවි කියලා වියදඩ පමණ බලමින් සුසංගතෝ ගච්ඡති. මනස සංවරයෙන් යුතුව යනවා. එතකොට කොහොමද මේ සංවර භාවය කියන එක පැහැදිලි කරන්න තමයි ඊළඟට කියනවා. න හත්තින් ඕලෝකෙන්තු. ඇත්තු බලන්නේ නෑ. දැන් මේ පාරේ යනකොට දැන් අද කාලේ නම් ඇත්තු අඩුයි. නමුත් ඉස්සර එහෙම නෙවෙයි පාරේ යනකොට සමහර වෙලාවට අහල පහල ඇත්තු ගොඩක් ඉන්න පුළුවන්. දැන් රජ මාලිගයන් කිට්ටුවෙන් යනකොට ඉතින් රජුරුවන්ගේ ඇත්තු එහෙම ගැට ගහලා ඉන්න පුළුවන්. එතකොට යනකොට මේ ඇත්තු දිහා බලන අන්න ලස්සන ඇතෙක් ඉන්නවා. අන්න මේ ලස්සන අශ්වයෙක් ඉන්නවා. මේ විදිහට බලබලා යනවා නම් එතකොට ඒක භික්ෂුවකගේ ඉන්ද්‍රිය අසංවර භාවයට හේතු වෙන දෙයක් වඩපත් වෙනවා. ඒ නිසා න හත්තින් ඕලෝකින්තු ඇත්තු බලන්නේ නැතුව න අස්සං අශ්වයන් බලන්නේ නැතුව න රතං පාරේ යන වාහන රථ වාහන පිළිබඳව අන්න අර වාහනේ නම් හරි ලස්සනයි අර වාහනේ නම් මෙහෙමයි කියලා වරලා මේ වාහනේ මේ මේ අංග තියනවා කියලා මේ විදිහට රථ වාහන පිළිබඳව බලමින් යනවා නම් ඒක භික්ෂුවකට ඉන්ද්‍රිය අසංවර භාවයට හේතු වෙන දෙයක්. එතකොට ඒක අගෝචරයක් බවට පත් වෙනවා. ඒ නිසා රථ වාහන දිහා බලන්නේ නැතුව නපත්තිං පත්ති කියලා කියන්නේ පාබල සෙනග කියලා කියන එක කියන්නේ යම් යම් හමුදා සෙබළු සමහර වෙලාවට යම් යම් තැන්වල පුහුණු වීම කරනවා වෙන්න පුළුවන්. හමුදා සෙබළු කණ්ඩායම් වශයෙන් ගමන් කරනවා වෙන්න පුළුවන්. ඒ අය දිහා බලනවා නම් ඒකත් අපේ කෙලෙස් උපදින්න හේතු වෙන දෙයක් වඩටපත් වෙනවා. ඒ නිසා නපත්තිං ඒ පාබල සෙනග ආදී පිරිස් දිහා බලන්නේ නැතිව නයිත්තිං මාර්ගයේ යන පාරේ යන අහල පහල ඉන්න ස්ත්‍රීන් දිහා බලන්නේ නැතුව නපුරිසං පුරුෂය දිහා බලන්නේ නැතුව ගමන් කරනවා. න උද්දං ඕලෝකින්තෝ කියලා කියන්නේ මේ විදිහට උඩ බල බලා යනවා. උඩ බල බලා යන එකත් එච්චර සුදුසු නෑ. ඒ වගේම තමයි ඒ උඩ බලාගෙන යන කියලා කියන එකත් අනාරක්ෂිතයි. ඒකත් ආරක්ක ගෝචරයක් නෙවෙයි. එතකොට අගෝචර භාවයක් තියෙනවා. ඒ වගේම තමයි අදෝලෝකෙන්තෝ. අදෝලෝකෙන්තෝ කියලා කියන්නේ අර ගොඩාක් යට බලාගෙන මොහොම ගොඩාක් පොළව නමාගෙන යනවනම් ඒකත් සුදුසු නෑ කියලා කියනවා. ඒ නිසා පමණට වඩා ගෙල පහතට නමාගෙන යනවා නම් ඒක අදෝ ඕලෝකෙන්තෝ තත්ත්වයට එනවා. ඒකත් ගෝචර භාවයෙන් අගෝචරයක් බවට පත් වෙනවා. ඒ වගේම න දිසා විදිසම්පෙක්කමානෝ ගච්ඡති. වටපිට බල බලා යනවා. නිතරම හොඳට වටපිට තියෙන ඔක්කොම මේ විදිහට බල බලා අන්න බලන්න අතන තියෙන දේවල් ටික අහවල් දේ මෙහිමයි. ඊට පස්සේ අනෙත් පැත්ත බලලා ආ අහවල් දේ මෙහිම මේ විදිහට වටපිට බල බලා යනවා නම් අන්න ඒකට කියනවා දිසා විදිසම්පෙක්කමානෝ කියලා. එතකොට මේ විදිහට වටපිට බල බලා යෑමත් අපිට අගෝචරයක් බවට පත් වෙනවා. ඒ නිසා ආරක්ක ගෝචරය වෙන්නේ කොහොමද? මෙන්න මේ ඇතුළු ගමට පිවිසිච්ච වෙලාවක එහෙම නැත්නම් වීතිය කියන වෙලාවක භික්ෂුව තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර භාවයට පත් කරගන්න ඊට ගැළපෙන විදිහට ගමන් කරනවා නම් ආන්න එකට කියනවා ආරක්ක ගෝචරය කියලා. ඒතර මෙතනදී අතර මේ ගෝචරය ගොඩක් වෙලාවට තියෙන්නේ මේ අපේ සංවර භාවයට ඇස සංවර කර ගැනීම තමයි විශේෂයෙන් මෙතනදී සඳහන් කරන්නේ. එතකොට ඇස සංවර කරගෙන ඇසෙන් තවත් ගොඩක් දේවල් අපිට කෙලෙස් උපදින අසංවර භාවයට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ඇස සංවර කරගෙන සංවර වෙන්නේ මනා සංවරයකින් තු ගමන් කරනවා නම් ඒකට කියනවා ආරක්ක ගෝචරය කියලා. ඊයන අපි ගෝචර තුනක් මුලින්ම සඳහන් කරේ උපනිෂේ ගෝචරය, ආරක්ක ගෝචරය, උපනිබන්ධ ගෝචරය කියලා. ඒතර තුන්වෙනි ගෝචරය තමයි ඒ නිසා කියන්නේ උපනිබන්ධ ගෝචරෝ. උපනිබන්ධ ගෝචරය කියන එක අපිට පැහැදිලි කරනවා මොකක්ද උපනිබන්ධ ගෝචරය කියලා කියන්නේ? කතම උපනිබන්ධ ගෝචරෝ චත්තාරෝ සතිපට්ඨානා යත්ත චිත්තං උපනිබන්ධති. එතකොට සතර සතිපට්ඨානයට තමයි කියන්නේ උපනිබන්ධ ගෝචරය කියලා. ඒකට උපනිබන්ධ ගෝචරය කියන එකත් මුලින්මත් සඳහන් කරා. සිත බැඳලා තියෙන කර්මස්ථාන අරමුණක් තමයි උපනිබන්ධ ගෝචරය කියලා කියන්නේ. ඒතර සිත බැඳලා තියෙන කර්මස්ථාන අරමුණ තමයි වික්ෂුගේ සිත නිරන්තරයෙන් බැඳලා තියන්න ඕනේ. සතර සතිපට්ඨානය කියන ගෝචරය. සතර සතිපට්ඨානය කියන අරමුණේ. ඒ නිසා උපනිබන්ධ ගෝචරය කියන එකෙන් සඳහන් කරන්නේ සතර සතිපට්ඨානය. ඉතින් ඒක අපිට හම්බෙනවා අපිට මෙතනම දක්වලා තිනවා වුත්තං හේතං භගවතා කෝච බික්කවේ බික්කුණෝ ගෝචරෝ සකෝ පෙට්ටිකෝ විසය යදිදං චත්තාරෝ සතිපට්ඨානා. එතකොට මෙන්න මේ විදිහට අපිට සඳහන් කරනවා සංයුත්ත නිකායේ සකුණග්ගි සූත්‍රය හරි ලස්සන සූත්‍රයක්. ඊටාම කෙටියෙන් අපි කියනවා නම් සකුණග්ගි සූත්‍රය සඳහන් කරන මේ කැටි කිරිල්ලෙක් පිළිබඳව ඊට කුඩා කුරුල්ලෙක් තමයි මේ කැටි කැටි කුරුල්ලා කියලා කියන්නේ. මේ ඊටා කුඩා කුරුල්ලා ඉතින් බිත්තර දාලා පැටව හම්බුනාට පස්සේ පැටවුන්ට ළඟට ගෙනල්ලා කෑම දෙනවා. ඉතින් මේ පැටියා ටික ටික ලොකු වෙනකොට මේ පැටියට අදහසක් එනවා දැන් ටිකක් ඉගිලෙනවා නම් හොඳයි කියලා. හැබැයි තාත්තා හැම වෙලාවකම තමන්ගේ මේ කූඩුවෙන් එළියට යනකොට තාත්තා කියලා යනවා මේ කූඩුවෙන් එළියට යන්න එපා කියලා. කූඩුව හදන්නේ කොහෙද කැටි කුරුල්ලා? කුඹුරක් හැවහම කුඹුර නගුලකින් හානකොට මේ නගුලෙන් ලොකු පස්කුට්ටි පෙරලෙනවා. ලොකු පස්කුට්ටි පෙරලන දැන් කාලේ නම් මේ නගුල් ඇත්තටම දකින්න අමාරුයි. සමහර වෙලාවට දැන් ඔය වර්තමාන යంత్ర සූත්‍ර වලින් මේ විදිහට හාන්න බැරිද මන් දන්නේ සමහර ඒවා නම් අපි දැකලා තියෙනවා ලොකුවට පස්කුට්ටි පෙරලෙන විදිහට හාලා තියෙනවා. නමුත් ඉස්සර මේ ගවයන්ගෙන් තමයි හාන්නේ. ඒකට හාරක් දෙන්නෙක් බඳලා මැද්දට නගුලක් හයි කරලා ඒ නගුලෙන් හාගෙන යනකොට ඒකේ නගුල් තලයට ගැලවෙන පස්කුත්ති ලොකු පස්කුත්ති පෙරලෙනවා. ඒ පස්කුත්තියේ ඇතුලේ කියනවා මේ කැටි කුරුල්ල කියන කුරුල්ල කූඩුව හදාගන්න. <clears throat> ඉතින් එහෙම හදාගෙන තමන්ගේ අර කුඩා කුරුළු පැටවට පියා කුරුළු තාත්තා කුරුළු කූඩෙන් එළියට උදේ ආහාර පිණිස හොයාගෙන යනකොට පුතාට අවවාදයක් දීලා යනවා පුතේ මෙතනින් එළියට යන්න එපා. මේ එළියට යන්න ඕන නම් මේ හී කැටේ උඩට ඒ කියන්නේ මේ අර පෙරලිචි පස් කැටේ උඩට ආවට කමන්නේ උඩට ඇවිල්ලා වටපිට බැලුවට කමන්නේ හැබැයි එතනින් නම් එහාට යන්න එපා කිසිම හේතුවකින් කියලා අවවාදයක් දෙනවා එතකොට ඒ අවවාදේ දීලා තාත්තා යනවා හැබැයි ඉතින් මේ පුතාලා හැම වෙලාව හැමදාම අර තාත්තගේ අවවාදයටම අනුව ඉන්නේ නෑනේ ටිකක් ලොකු වෙනකොට ටිකක් තාත්තලාගේ අවවාද අතහැරලා යන්න කල්පනා කරන වෙලාවල් තියෙනවනේ ටිකක් ලොකු වෙනකොට ඉතින් ඒ නිසා මේ කුරුළු පුතා පොඩි කුරුල්ලා කල්පනා කරනවා ටිකක් යන්න ඕනේ එළියට ගිහිලා බලන්න මේ තාත්තා එපා කියලා මම හැමදාම කියනවානේ කියලා අර හී කැටේ උඩට යනවා. හී කැටේ උඩට ගිහිල්ලා හොඳට බලනවා වටපිට බැලුවම හරිම ලස්සනයි පරිසරය. ඉතින් හරිම ඈතට පේන අහස බොහෝම ලස්සනයි. එහෙම දැකලා කල්පනා කරනවා පොඩ්ඩක් මේ තතු ගහලා බලන්න ඕනේ මට ඉගිලෙන්න පුළුවන්ද කියලා. ඉතින් එයා බලලා ඉවරලා ඉගිලෙන්නත් පුළුවන්. හරිම ප්‍රීතිමත් මේ ඉගිලෙනකොට මේ හුලම් පාර හොඳට වදිනවා. ඉතින් බොහෝම ලස්සනයි වටපිටාව හැමතැනම පේනවා. ඉතින් මෙයා ඉගිල්ලා ඉගිල්ලා ඉගිල්ලා ගිහිල්ලා නගරේ දොරටුවේ තොරණ උඩ වහනවා. තොරණ උඩ වහනකොට විශාල කුරුල්ලෙක් උකුස්සෙක් වාගේ මේ කුරුල්ලෙක් ඇවිල්ලා මෙරුලා මේ කුඩා කැටකුරුලා අල්ලා ගන්නවා. අල්ලා ගන්නකොට එයාට මතක් වෙනවා අන්න තාත්තා කියපු කාරණේ. තාත්තා යන්න එපා කියලා කියන්නේ මෙන්න මේකටයි. නම් දැන් මං අහු වුණා කියලා එයා කෑ ගහන්න ගන්නවා අනේ මං තාත්තා කියපු දේ කරා නම් මම තාත්තා කියපු අවවාදේ පිළිපැද්ද පිළිපැද්දා මට මේක වෙන්නේ නෑනේ කියලා ඉතින් බොහොම පසුතැවිලි වෙනවා ඒ වෙලාවේ අර ලොකු කුරුල්ලා ඉතින් එයා හරි මාන්නක්කාර කුරුල්ලෙක් ඒ මාන්නක්කාර කුරුල්ලා කතා කරලා අහනවා මේ දැන් තාත්තා කියපු දේ කරා නම් මේ දේ වෙන්නේ නැහැ කියන්නේ මොකද තාත්තා කිව්වේ? ඉතින් තාත්තා මට කිව්වා තමන්ගේ තාත්තගේ විෂය අපේ ගෝචරය තමයි අර හී කැටේ. නිසා මේ හී කැටෙන් එහාට යන්න එපා කියලා කිව්වා කියලා. ඉතින් මේ මාන්නක්කාර ලොකු කුරුල්ලා කියනවා හා එහෙමනම් බලන්නකෝ මගෙන් බේරෙන්න පුළුවන්ද කියලා අර පුංචි කුරුල්ලා වතාරිනවා. පුංචි කුරුල්ලා ගිහිල්ලා අර හී කැටේ උඩ ඉන්නවා. දැන් මේ ලොකු කුරුල්ලා මේ පුංචි කුරුල්ලා හී කැටේ උඩ ඉන්න කුරුල්ලාව අල්ලගන්න කියලා වේගෙන් මෙතෙන්ට එනවා. වේගෙන් පහතට එනකොට පොඩි කුරුල්ලා මේ හී කැටි උඩ ඉඳලා අර ලොකු කුරුල්ලා ළඟටම එනකොට ඉක්මනට හී කැටය ඇතුළට තින්ග ගන්නවා. ඉතින් අර විශාල කුරුල්ලා ඇවිල්ලා හී කැටේ වැදලා Tamanta Tamanගේ වේගය පාලනය කරගන්න බැරුව හී කැටේ වැදලා එයා මරණයටපත් වෙනවා. මෙන්න මේ කතාව භාග්‍යතුන් වහන්සේ දක්වලා කියනවා මේ කැටි කුරුල්ලට අර Tamanගේ පියා කීව පියාගේ ගෝචර විෂය ගොදුරු විෂය මෙන්න මේ හී කැටය හී කැටේ උඩින් එහාට යන්න එපා කියලා. අන්න ඒ වගේ කියන භික්ෂුවකටත් තියෙනවා පියාසතු විෂයක් පියාසතු ගෝචරයක් මොකක්ද කෝච භික්කවේ භික්ඛුනෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විෂයෝ භික්ෂුවකගේ ගෝචරයේ වෙච්ච සතිය පියාසතු විෂය මොකක්ද කියනවා යදිතං චත්තාරෝ සතිපට්ඨාන මෙන්න මේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය තමයි භික්ෂුවකගේ ගෝචරයේ වෙච්ච සතිය පියාසතු විෂය කියලා කියනවා ස්ත්‍රේ පියා සතු විශේෂයෙන් ඉක්මෙන්නේ නැතුව යම්කිසි භික්ෂුවක් මේ සතර සතිපට්ඨානයේ නිරන්තරයෙන් වාසය කරනවා නම් ඒ භික්ෂුවට සදාහන් කරනවා ඒ භික්ෂුවට අර මායාවේ බැම්මෙන් වැළකෙන්න පුළුවන් කියලා. ඒතර ඒ නිසා මේ භික්ෂුව මායාවේ බැම්මට හසු වෙන්නේ නැහැ මේ කියන ස්වකීය පියා සතු විශේෂයෙන් කියනවා. ତර ස්වකීය පියාසතු વિશે කියලා භික්ෂුවකගේ සඳහන් කරන්නේ සතර සතිපට්ඨානය. ඇයි ඒකට හේතුව තමයි ස්වකීය පියා වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතු වෙච්චි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දැකපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දක්වපු વિશે තමයි අපිට සතර සතිපට්ඨානය. ඒ නිසා මේ සතර සතිපට්ඨානය කියන එක අපේ ගෝචරී බවට පත් වෙනවා. ඒ නිසා තුන්වෙනි ගෝචරය උපනිබන්ධ ගෝචරය කියලා අපිට සඳහන් කරනවා මේ සතර සතිපට්ඨානය. ඉතින් ඊළඟට අපිට දක්වනවා ඉති ඉමිනාච ආචාරේන ඉමිනාච ගෝචරේන උපේතෝ සමන්නාගතෝ යනාදී වශයෙන් සඳහන් කරනවා මෙන්න මේකට තමයි ආචාර ගෝචර සම්පන්න භාවය කියන්නේ කියලා. ඒ අනුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව සඳහන් කරපු කරුණු කාරණා යටතේ අපි සඳහන් කරා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ ඉද බික්කු පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. එහෙමනම් මේ ශාස්ත්‍රයේ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවෘතව ආචාර ගෝචර සම්පන්නව වාසය කරනවා මෙන්න මේ කරුණු දෙක අපි දැන් සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඒ අනුව ආචාර ගෝචර සම්පන්න පිළිබඳව භාවය පිළිබඳව දීර්ඝ විස්තරයක් අපිට සාකච්ඡා කරා. ඊළඟට අපිට සඳහන් කරන්නේ ඊළඟ පද දෙක පිළිබඳව අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි කියන එක අනිත් කාරණා අපිට මෙතන දක්වන්න බැරි වෙලා තියෙනවා සමාදාය සික්කති සික්ඛාපදේශ. තව කරුණු දෙකක් තියෙනවා. ප්‍රාතිමොක්ෂ සංවර සීලයේ පිළිබඳව අනුමත්තේසු වජ්ජේසු බය දස්සාමි. සමාදාය සික්කති සික්ඛාපදේශ කියන කරුණු දෙක. එයano මොකක්ද අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා කියන්නේ? ඒක අපිට පැහැදිලි කරන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවීති අනුප්පමානීසු අසංචිච්ච ආපන්න සේකී අකුසල චිත්තුප්පාදාදී බෙහෙදේසු වජ්ජේසු භයදස්සන සීලෝ. ඒ අනුව අනුප්පමානේසු අනුප්පමාන කියලා කියන්නේ ඊටාම සුළු ප්‍රමාණ කියලා කියන එකයි. පරමාණුප්පමාන කියලා කියනවා. ටීකාවේ අනුප්පමාන කියන වචනේ පැහැදිලි කරනවා පරමාණුප්පමාන කියලා. එතකොට අනුප්පමානේසු මේ ඊටාම කුඩා ප්‍රමාණයන් වල අසංචිච්ච ආපන්න සේකිය අකුසල චිත්තුප්පාදාදී ભેදේසු වජ්ජේසු. අසංචිච්ච අසංචිච්ච කියන වචනේ පැහැදිලි කරනවා අසංචිච්ච කියලා කියන්නේ ඇත්තටම සිහි මුලාවෙන් එහෙම නැත්නම් සිහිය අඩුවීම නිසා ඒ වගේම දැනගෙන නැතුව නොදැන පැමිණෙන ශේකියා ශික්ෂාපද වේතික්‍රමණය තියෙනවා. දැන් භික්ෂුවකට තියෙන ශික්ෂාපද අතරේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සීලයේ ශික්ෂාපද අතරේ සේකියා ශික්ෂාපද කළ ශික්ෂාපද 75ක් තියෙනවා සේකියා 75ක් කියලා. මේ සේකියා 75 තියෙන ශික්ෂාපද යටතේ තියෙනවා අපිට මේ සිවුරු පෙරවීම, ඒ වගේම අපි පින්ඩපාතේ කර ගැනීම, දානේ වැළඳීම, ධර්ම දේශනා කිරීම මේ ආදී නොඑක් නොඑක් දේ පිළිබඳව ඉතා කුඩා ශික්ෂාපද ගණනාවක් තියෙනවා. ඒ ශික්ෂාපද 75ක් තියෙනවා සේකියා ශික්ෂාපද. ඒවට කියනවා සේකියා කියන වචනයෙන් අදහස් කරන්නේ නැත්තරම එක්තරා විදිහකට මේවා පිළිබඳව අපි හික්මීමක් අපි ඇති කරගන්න ඕන නිසා. දැන් උදාහරණයක් විදිහට ඇතුළු ගමට පිවිසෙනකොට සුපටික් චන්නවන්තර ගරේ ගමිස්සාමි මේ ඇතුළු ගමේ යනකොට මේ සුපිලිසන්ව තමන්ගේ සිවුර පෙරව ගැනීම මනාව සිවුරු පෙරවගෙන යන්න ඕනේ කියන එක සුපිලිසන් භාවය. එතකොට පරිමණ්ඩලන් නිවාසී ස්වාමීන් කියනවා පරිමණ්ඩලාකාරව සිවුර තැන් තැන් වලින් එල්ලෙන්නේ නැතුව යන්න ඕනේ. පෙරව ගන්න ඕනේ මේ විදිහට. ඒ වගේම දාන වැළඳීම් පිළිබඳව නොඑක් නොඑක් ශික්ෂාපද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ දානේ පිළිගන්න අවස්ථාවේදී පත්ත සංඤේ පින්ඩ පාතං පටිග්ගහ සාමීතේ කියන අපි දානේ පිළිගන්නකොට පාත්‍ර සංඥාවෙන් යුතු දානේ පිළිගන්න ඕනේ. කියන්නේ දැන් අපි පින්ඩ පාතයක් කරගෙන යනකොට තව කෙනෙක් දානේ බෙදනකොට අපි අහක බල බල වෙන වෙන කල්පනාවෙන් යුතු දානේ පිළිගරගත්තොත් ශේකිය ශික්ෂාපදයක් කැඩෙනවා. ඒ නිසා පාත්‍ර සංඥාවෙන් යුතු අපි දානේ පිළිගන්න ඕනේ. ඒ වගේම දානේ වළඳන කොටත් පාත්‍ර සංඥාවෙන් යුතු දානේ වළඳන්න ඕනේ. පත් සංඤීපින්ද පාතං බුංජිස්සාමි. ඒ වගේම ඒ දානේ වළඳන කොට අපිට කතා බහ කරන්න එපා කියන. දැන් අපි සමහර වෙලාවට මේවා ශේකියා ශික්ෂාපද විදිහට භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙන මේ ශික්ෂාපද ඇසුරෙන් තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය සමාජයේ යම් යම් පිළිවෙත් වලට අපි හුරු වෙලා තියෙනවා. දැන් අපේ අම්මලා අපි කුඩා කාලේ කෑම කනකොට කියන කතා බහ කරන්න එපා කියලා කෑම කනකොට. ඒතර මේක සේකයා ශික්ෂාපදයක් තියෙනවා. එතකොට මුඛයේ ආහාර තියෙන වෙලාවේදී අපි වචන පිට කරන්නේ කතා බහ කරන්නේ නැහැ කියලා ශේඛ්‍ය ශික්ෂාපදයක් තියෙනවා. ඒ වගේම තමයි අපි දාන වළඳන වෙලාවට දැන් අත ගසා දැමීම කරන්න එපා කියලාද ඉඳුල්ලාදී විශ්වෙන්ද. ඊට පස්සේ මේ ඉඳුල්ලකින් පෑන් භාජනය අල්ලන්න එපා. මේ වගේ ශේඛ්‍ය ශික්ෂාපද ගණනාවක් තියෙනවා. ධර්ම දේශනාව පිළිබඳව තියෙන ධර්ම දේශනාවක් මොකද අපි හිතගෙන ඉඳගෙන ඉන්න අයට බණ කියන්නේ නැහැ. ඒතකොට ඒ වගේ තැනකදී අපි බොහෝම අතරම වර්තමාන වෙනකොට සමහර වෙලාවට මේ දේවල් ටිකක් සමාජය නොදන්නා නිසා හෝ අමතක වෙලා ගිහිල්ලාද එහෙම නැත්නම් නොසලකා හැරලාද කියලා සමහර වෙලාවට හිතෙනවා. අපි යම්කිසි ධර්ම ඉගැන්වීමක් නමුත් කරනවා නම් ඒ ධර්ම ඉගැන්වීමකදී වුණත් අපිට අතරම අපි යම්කිසි ඉඳගෙන ඉන්න පිරිසකට උගන්වනවා නම් උගන්වන ගුරුවරයාත් ඉඳගෙන උගන්වන්න ඕනේ. ඒක තමයි ශේකියා ශික්ෂාපදේ. එතකොට මොකද ඒක ධර්ම ගෞරවයේ පිණිස කරන දෙයක්. එතකොට සමහර වෙලාවට අපි ධර්ම ගෞරවය පිණිස නෙවෙයි එහෙම කරන්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ධර්ම ගෞරවය පිණිස බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි සීකියා ශික්ෂාපදේ මේ විදිහට රැකෙන්න ඕනේ කියන එක. එතකොට එන් සත්‍තිතෝ නිසින්නස්සගිලානස් ධම්මං දේසිස්සාමි සික්ඛාකරණියා කියලා ශික්ෂාපදයක් තියෙනවා. එතකොට බණ අහන කෙනා අක්පටු ගහගෙන මේ අත් දෙකෙන් මෙහෙම බැඳගෙන අර කකුල් දෙක දන හිස් දෙකට මේ අත් දෙක මෙහෙම දාගෙන ඉන්නවනේ ඒකට කියන අක්පටු ගහගෙන ඉන්නවා කියලා. පල්ලත්තිකේ කියලා. මේ පල්ලත්තිකෙන් ඉඳගෙන ඉන්නවා නම් බිමේ ඉඳගෙන ඉන්න කෙනෙක් එයාට බණ කියන්න එපා කියනවා. එතකොට මේ විදිහට ශේකියා ශික්ෂාපද ගණනාවක් තියෙනවා. හැබැයි ඒ ශේකියා ශික්ෂාපද සමහර දේවල් අපට එච්චර සිහිමදිකම නිසා එහෙම නැත්නම් නොදැන ඒවා පැමිණෙන්න පුළුවන්. මේ ශික්ෂාපද වලට පැමිණීම සිද්ධ වෙන්නේ අනාදරියෙන් හැම වෙලාවකම ශේකියා ශික්ෂාපදයකට පැමිණීම අනාදරියෙන් තියෙන්නේ. හැබැයි අනාදරියෙන් පත්වීම කියන එක සිහිය මදකම නිසා පැමිණෙන්න පුළුවන්. අපිට සමහර වෙලාවට මේක එච්චර දැනීමක් නොමැතිව එච්චර කල්පනාවකින් තොරව මේ ශේකියා ශික්ෂාපදේ කැඩෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ තැනකදී සිද්ධ වෙන සේකියා ශික්ෂාප්ත ව්‍යතික්‍රමණයක් ඒ ඒ තැනකදී යම් කිසි විදිහකට අකුසල් සිත් ඉපදීමක් වෙනවා නම් ඒ අකුසල් සිත් ඉපදීමක් මේ ආදී ඊටා සුළු වැරදි මේවා මේවට ඊටා සුළු වැරදි ඒකයි අනුප්පමානීය සුවජ්ජේසු කියලා කියන්නේ ඒ ඊටා සුළු වැරදි වලදී පවා බිය දක්න අසුලුව වාසය කරනවා කියන එක තමයි කියන්නේ අනුමත්තේසු වජ්ජේසු බහදස්සාවි කියලා. ඉතින් එතනදී විසුද්ධි මාර්ග ටීකා අපිට අතිරේක කරුණු කීපයක් සඳහන් කරනවා. මේ අසංචිච්ඡ ආපන්න සීකී අකුසල චිත්තුප්පාදාදී බෙහෙදේශු කියපු තැන අසංචිච්ච කියන වචනයෙන් සීකියා ශික්ෂාපද වලට යොදපු විශේෂණයක් විදිහට කියන්නේ මේ සීකියා ශික්ෂාපද සාමාන්‍යයෙන් නම් සීකියා ශික්ෂාපදයක් හැදෙන්නේ අනාදරයෙන්. නමුත් සිහි මදභාවය නිසා මෙතනදී සීකියා ශික්ෂාපද කැඩීමක යම් අකුසල සිතක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා සිහි මදභාවය නිසා. ඒ නිසා ඒක තවදුරටත් පැහැදිලි කරනවා මේ තුන්වෙනි කාරණේ අසංචිත්ත ග්‍රහණයෙන් නොසිහි ඇතිව, ඒ කියන්නේ සිහි නැතිව නොදැන පැමිණෙන ව්‍යතික්‍රමණය සංග්‍රහ කරා කියලා. එතකොට හැබැයි ඉතින් මේකේ අපි අතිරේක විනය කාරණයක් දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණයක් තියෙනවා. ශේකයා ශික්ෂාපදවල මේ නෝ සංඥා විමෝක්ක කියලා තත්වයක් නැහැ. ඒතකොට ඒක අපි දැන් මෙතන පැහැදිලි කරාට මේ අහගෙන ඉන්න පිරිසට පැහැදිලි වෙන්නේ නැත නිසා අපි ඒක කියන්නේ නැහැ. ඉතින් නෝ සංඥා විමෝක්ක භාවයක් කියලා කියන්නේ අපි අචිත්තකව යම් කිසි විදිහකට සංඥාව අභාවයෙන් ආපත්‍යෙන් මිදීම කියන කාරණයක් තමයි මේ කියන්නේ නොසඤ්ඤා විමුක්ති කියලා. ඒතර එහෙම තත්ත්වයක් නොසඤ්ඤා විමුක්ති භාවයක් ශේඛ්‍ය ශික්ෂාපදවල නැහැ කියලා කියනවා. හැබැයි ඒ නිසා තමයි අසංචිත්ත ග්‍රහණයෙන් සිහිය අඩුවීම නිසා සිද්ධ වෙන විතික්‍රමණයක් ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි ශේඛ්‍ය ශික්ෂාපද කියලා කිව්වහම එතන ශේඛ්‍ය ශික්ෂාපද කියන තැනදී මේ පදයෙන් සංග්‍රහ කරනවා කියන වත්තක්ඛන්දක ආදී සඳහන් වන වත් පිළිවෙත් කියන එකත්. එතකොට අපිට චුල්ලවග පාළි වත්තක්ඛන්දකේ වත් 14ක් සඳහන් කරනවා. ඒ වත් 14 තුදුස් කඳුවත් කියලා මේ චුද්දස කන්දක වත්ත කියන වත් 14 ආගන්තුක වත්ත ගමික වත්ත පින්ඩචාරික වත්ත ආචාරිය වත්ත උපාධ්‍යාය වත්ත මේ ආනාදී වශයෙන් එක් එක් තැනකදී වික්ෂුන් වහන්සේ කෙනෙක් රැකිය යුතු පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිබඳව සඳහන් කරනවා. අන්නේ වත් පිළිවෙත් ආදියත් මේ සීකියා ශික්ෂා පදයෙන් ඒවත් හික්මිය යුතු දේවල් නිසා සීකියා කියන පදයෙන් සංග්‍රහ කරගන්නවා කියලා කියනවා. ඒතර මේ හැම තැනකදීම එතකොට මේ ඊතා කුඩා ශික්ෂා පද මේ කුඩා ශික්ෂා පද පිළිබඳව අනුප්පමානේසු අසංචිච්ච ආපන්න සීකියක්සල චිත්තුපාදාදී ભેදේසු වජ්ජේසු කියලා කියවේ මේ ඊතාම කුඩා ප්‍රමාණී යුතු මේ සීකියා අකුසල චිත්තෝත්පාද ආදී වැරදිවලත් භය දස්සන සීලෝ ඒ දේවල්වත් බිය දකින සුළු භාවය තමයි එතකොට මොකක්ද මේ බිය දක්වන සුළු භාවය කියලා කියන්නේ? මෙතනදී මේ භය දස්වන සීලෝ කියන කාරණේ ගත්තාම සමහර වෙලාවට අපි බිය දස් බය දක්වන භාවය කියලා කියන එකේ අපිට කියන්නේ විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරනවා බය දස්සන සීලෝති පරමානුමත්තං වජ්ජං අට්ටි සත්‍යෝජන සපසහ සුබ්බේද සිනේරු පබ්බත සති සංකප්පා දස්සන සබහම එතකොට ඒ කියන්නේ මේ ඊතා කුඩා ශික්ෂාපදයකට ඊතා කුඩා වරදකත් මේවා පරමාණු මාත්‍ර වරද ඊටාම කුඩා වරද හැබැයි ඒකත් යොදුන් 68 ලක්ෂයක් පමණ උස මහා මේරු පර්වතේ වාගේ විශාල දෙයක් විදිහට දකිනවා. ඒ කියන්නේ දැන් මේ කියන්නේ වෙනත් කෙනෙක්ගේ වැරද්ද දකින්න කෙනෙක්ගේ තමන්ගේ වැරද්ද දකින්න. දැන් සමහර වෙලාවට අපේ සමාජයේ ඉන්න වෙනත් කෙනෙක්ගේ නම් ඊටාම අනුමාත්‍ර වූ වරද විශාල දකින්න පුළුවන් තමන්ගේ වැරද්ද දකින්නේ නැහැ. අර සාමාන්‍ය කතා බහේදී කියන්නේ අපේ ඇහි තියෙන තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ අනිත් එක්කනාගේ ඇහි තියෙන පොල් කෙන්ද පේනවා කියලා. ඒතර ඒ වාගේ අනිත් කෙනාගේ වරද දකින්න ස්වභාවය වරද දකින්න ස්වභාවයක් නෙමෙයි මේ කියන්නේ තමන්ගේ වරද දකින්න ස්වභාවය. තමන්ට යම් ඊතා කුඩා ආකාරයක ශික්ෂාපද වේතික්‍රමණයකින් වරදක් සිද්ධ වෙන්න යනවා නම් අන්න ඒ ශික්ෂාපද වේතික්‍රමණයත් විශාල වරදක් විදිහට දැකලා යොදුන් 68 ලක්ෂයක් පමණ උස මහා මේල් පරතේ පරම් දැකලා ඒ ඊතා සුළු වර්ධපවා මහා විශාල වර්ධක් විදිහට දැකලා හික්මනවා නම් අන්න ඒකට කියනවා මේ භය දස්සන සීලෝ කියලා. ඉතින් අපේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට තියෙන ශික්ෂාපද අතර තියෙන ඊටාම සුළු ශික්ෂාපද යටතේ තියෙනවා ඊටාම සුළු ශික්ෂාපද කියලා දුබ්භාසිත කියලා ශික්ෂාපද. මේ දුබ්භාසිත ආදී ශික්ෂාපද දැන් දුබ්භාසිතයක් කියලා කියන්නේ අපි උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් තවත් පුද්ගලයෙකුට එක් උපසම්පදා භික්ෂුවකට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට වෙන්න පුළුවන් යම් විදිහකට ඒ පුද්ගලයාට පහත් කිරීමක් වශයෙන් සිද්ධ වෙන විහිළුවකට කියන වචනයක් තියෙනවා නම් කාට හරි කෙනෙකුට අපි හිතමු විහිළුවකට මේ ගුණා කියලා කියනවා බූරුව කියලා කියනවා එතකොට ඒක ඒකත් භික්ෂුවකට සිල්පදයක් තියෙන එකට ඒවට කියනවා දුබ්භාෂිත කියලා ඒතර ඒක සමහර වෙලාවට අපි සාමාන්‍ය විහිළුවට කතා කරන දෙයක් හින්දා ඒක ඉතින් එච්චර අපි සලකන්න ඕනේ නෑනේ කියලා සමාජයේ සමහර ලාවට මේව බොහොම පහත් බොහොම ලාමකව හිතනවා. ඊටාම සුළු දේවල් විදිහට හිතනවා. හැබැයි අපිට සඳහන් කරනවා මේ අනුප්පමානයේ සුවජ්ජේසු භයදස්සන සීලෝ කියලා කියවහම ඊටාම කුඩා වරදවල වියදකින්නවා කියලා කියන්නේ මේ ඊටාසුළු දුබ්භාසිත වාගේ වැරද්දක් පවා පරාජිකාවක් වාගේ දකිනවා. ඒතර පරාජිකා ශික්ෂාපදයක් කරනොත් එහේ උපසම්පදා සීලය සම්පූර්ණයෙන් නැති වෙනවා. එතකොට ඒක පරාජිකා ශික්ෂාපදේ කියන්නේ මහා විශාල ශික්ෂාපදයක්. ඒතර අර දුබ්බාසිතය කියලා කියන්නේ මේ අපේ ශික්ෂාපදයට තියෙන ඊටාම පහත්ම ශික්ෂාපදේ දුබ්බාසිතය කියලා කියන්නේ. ඒතර මේ දුබ්බාසිතයත් පරාජිකා මට්ටමින් දැකලා හික්මෙනවා නම් එතනත් ආන් ඒ පුද්ගලයා කියනවා මේ අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි කියන தත්ත්වේ ඉන්නවා කියලා. ඊටාම අනුමාත්‍ර වූ වර්ධේ පවා බිය දක්නා සුළු ස්වභාවයක ඉන්නවා කියලා. ඒතර ඒක තමයි මෙතනදී මේ සඳහන් කරේ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි කියලා ඊළඟට අවසාන පදයේ අපිට සඳහන් කරනවා සමාදාය සික්කති සික්ඛාපදේසු. ඒතර ශික්ෂා පදවල සමාදාය මනමින් සලකාගෙන ඉක්මනවා. කොහොමද? යං කිංච සික්ඛාපදේසු සික්ඛිතබ්බං තං සමාදාය තං සම්මා ආදාය සික්කති කියලා කියනවා. සමාදාය සික්කති සික්ඛාපදේසුති යං කිංච සික්ඛාපදේසු සික්ඛිතබ්බං තං සබ්බං සම්මා ආදාය සික්කති. ඒතර භික්ෂුන් වහන්සේලා විසින් රකින්න ඕන යම්කිසි ශික්ෂාපද තියෙන. යම්කිසි ශික්ෂාපද කියලා කිව්වහම එතනදී මේ ශික්ෂාපද නොඑක් නොඑක ආකාරයේ ශික්ෂාපද තියෙන්න පුළුවන්. දැන් සීල්පදයක් භාග්‍යතුන් වහන්සේ පනවනකොට ඒ සිල්පදයේ තුල තියෙන මූල පඤ්ඤප්තියක් කියලා එකක් තියෙනවා. ඒ වගේම අනුප්‍රඥප්තියක් කියලා එකක් තියෙනවා. සමහර වෙලාවට තියෙන සබ්බත් පඤ්ඤප්ති කියලා තියෙනවා. ප්‍රදේශ පඤ්ඤප්ති කියලා තියෙනවා. මේ විදිහට ශික්ෂාපද පැනවීම නොයෙක් නොයෙක් පැනවීම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ සමහර ශික්ෂාපදයක් පනනකොට දාපු ආකාරයෙන් ඊට වඩා වෙනස් කරනවා පසෝ ශික්ෂාපදයකදී. දැන් අපිට අපි ගත්තොත් එහෙම පළවෙනි පරාජිකා ශික්ෂාපදේ ගත්තොත් එහෙම භික්ෂුවකට කාන්තාවක් සමග මෛතුන සේවනයේ යෙදීම පරාජිකා ශික්ෂාපදයක් කියලා මුලින්ම ශික්ෂාපදයක් පනවනවා. හැබැයි පසුව ඇති වෙච්ච සිද්ධියන් මත භාග්‍යතුන් වහන්සේ ඒකට එකතු කරනවා අන්තමසෝති රක්ෂානගතයති කියලා කොටසක්. ත්‍රාන්තමසූති රැච්ඡානගතය කියලා කියන අඩුම තරමේ තිරිසංගත සත්‍යයක එක්ක හරි මේ කටයුත්ත සිදු කරොත් එහෙම මේ වැරදි කාම සේවනයේ යෙදුනොත් එහෙම මෛතුන සේවනයේ යෙදුනොත් එහෙම භික්ෂුව පරාජිකාවට පත් වෙනවා කියලා. අන්න මූල පඤ්ඤප්තිය තමයි මුලින් කීවේ යම් කිසි මාගමක් සමග යෙදුනොත් පරාජිකයි කියලා. අනුප්‍රඥප්තියක් විදිහට ඒකට තව කොටසක් එකතු කරන බුදුරජාණන් වහන්සේ අදුමතරමේ තිරසංගත සතෙක් කියදුනොත් පරාජිකයි කියලා. අන්න ඒකට කියන අනුප්‍රඥප්තියක් කියලා. මේ විදිහට ශික්ෂාපදවල ගොඩාක් විශාල වශයෙන් තියෙනවා. මුලින් ශික්ෂාපදේ පනවලා ඊට පස්සේ ශික්ෂාපදේ නොඑක් නොඑක් විදිහට අපි කියනවා ඇමෙන්ඩ්මන්ට්ස් දානවා ඒවට වෙනස් කිරීම කරනවා ඒ නිසා මේ ඇමෙන්ඩ්මන්ට්ස් දාපු ඒවා තියෙනවා බුදුරජාණන් වහන්සේ අනුප්‍රඥප්තිය විදිහට ඒවට කියන්නේ අනුප්‍රඥප්තිය කියලා. තර ශික්ෂාපද යංකින්ච ශික්ෂාපදේශ කියලා කිව්වහම මේ ශික්ෂාපදේ මූල ප්‍රඥාප්තිය වෙන්න පුළුවන්. ශික්ෂාපදේ අනුප්‍රඥාප්තිය වෙන්න පුළුවන්. සමහර ශික්ෂාපද කියනවා සබ්බත් පඤ්ඤප්ති කියලා. ඒ කියන්නේ මුළු ලෝකේම හැම තැනකටම මේ ශික්ෂාපද එක විදිහටම අදාළයි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ කියන්නේ දැන දැන බුරු කීම කියලා කියන එක වික්ෂුන් වහන්සේලාට වැරද්දක් ශික්ෂාපදයක් තියෙනවා. ඒතර අපි කියන්නේ මුසාවාද ශික්ෂාපදේ කියලා. ඒතර ඒක තමයි සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියලා තමයි වික්ෂුන් වහන්සේලාට තියෙන්නේ. ඒතර දැන දැන බොරු කීම ශික්ෂාපදයක් හැදෙන දෙයක්. හැබැයි ඒතර ඒක මුළු ලෝකෙම ඉන්න හැම වික්ෂුන් වහන්සිටම එක විදිහට අදාළයි. හැබැයි සමහර ශික්ෂාපද තියෙනවා එහෙම අදාළ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට වික්ෂුන් වහන්සේලාට මේ පාවහන් පැලඳින අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාට පාවහන් පැළඳීමේදී ශික්ෂාපදයක් තියෙනවා. පාවහන් වශයෙන් පළඳන පාවහනයේ තියෙන්න ඕනේ පටල ගණන. ඒ කියන්නේ layers කියලා අපි කියන්නේ මේක තට්ටු එක පාවහන් සකස් කරලා තියෙන තට්ටු ගණන දෙකක් ඊට වඩා වැඩි වෙන්න එපා කියලා. උතර එහෙම පැනවීමක් අපිට දාලා තියෙනවා පටල ගණන වැඩි පාවහන් පළඳින්න එපා කියලා භාග්‍යතුන් ශික්ෂාපදේ පාවනවා. හැබැයි භාග්‍යවතුන් පස්සේ ඒක වෙනස් කරනවා. මධ්‍යම ජනපදයට විතරයි මේක අදාළ වෙන්නේ. එතනින් එහාට මේක වෙනස් කියලා. මධ්‍යම ජනපදය කියලා කියන්නේ ඉන්දියාවේ මේ ජම්බුද්වීපය කියන ප්‍රදේශය භාග්‍යතුන් වහන්සේ සැරිසරපු ප්‍රදේශය. ඒකට කියනවා මධ්‍යම ජනපදය කියලා. ප්‍රධාන වශයෙන් අපි ඔය දඹදිව චාරිකාවලදී වන්දනාමාන කරන්න යන සියලු තැන් තියෙන මධ්‍යම ජනපදය. ඒතර එතන තියෙන එහි ඒ ප්‍රදේශයේ වික්ෂුන් වහන්සේලාට මේ පාවහන් පළඳනකොට අර පට වැඩි වැඩි ගණනක් තියෙන පාවහන් පළඳින්න එපා කියනවා. හැබැයි අපේ ලංකාව වාගේ දේවල් තැන්වලට කියන්නේ ප්‍රත්‍යන්ත ජනපද කියලා. ඒ ප්‍රත්‍යන්ත ජනපදවල ඒකේ වෙනසක් නැහැ. ඒ වගේම දැන් පෑන් පහසු වීම හිතන්නේ නෑම පිළිබඳව ශික්ෂාපදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් තියෙනවා. දවස් 15ක් යන්න ඉස්සලා නාන්න එපා කියලා. ඒක හරි පුදුමාකාර ශික්ෂාපදයක්. භාග්‍යවතුන් ශික්ෂාපදයක් දානවා මේ එක දවසක් නැවට පස්සේ තව දවස් 15ක් යනකම් නාන්න එපා. ඒක සති දෙකකට සැරයක් තමයි නාන්න පුළුවන් කියලා. එතකොට මාස භාගයක් නොනා ඉන්න ඕනේ. ඊට මාස භාගයකට පස්සේ තමයි නාන්න පුළුවන්. ඒතර ඒ ශික්ෂාපදය පසුව වෙනස් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වෙනසක් කරනවා. මධ්‍යම ජනපදයේ විතරක් මේක අදාළයි. මධ්‍යම ජනපදයෙන් එහා ප්‍රත්‍යන්ත ජනපදවල හැමදාම නෑවට කමක් නෑ. ඒකේ වැරද්දක් නෑ. ඒක ප්‍රත්‍යන්ත ජනපදවල මිනිසුන් අහන ගරුකා කියලා කෙනෙක් නෑම කියන එක බොහොම හොඳ දෙයක් කියලා සලකන අය. ඒ නිසා ඉතින් ප්‍රත්‍යන්ත ජනපදවල නිතරම නෑවට කමක් නෑ කියලා ශික්ෂාපද වෙනස් කරනවා. ඒතර ඒවට කියනවා ප්‍රදේශ පඤ්ඤත්ති කියලා. එතකොට එක පැත්තක විතරක් සිල්පදය අදාළයි තව පැත්තක අදාළ නැහැ. එතකොට මේ හැම ශික්ෂාපදයකම එතකොට යංකින්චි ශික්ෂාපදේශ කියලා තමයි මේ ඕනම ආකාරයක ශික්ෂාපදයක අපිට කියනවා හික්මිය යුතු නම් ඒ හික්මිය යුතු හැම ශික්ෂාපදයක්ම සම්මා ආදාය සික්කති මනවින්ම සලකාගෙන හික්මනවා. සම්මා ආදාය කියලා කියන්නේ මනවින්ම සකස් කරලා සර්වාකාරයෙන්ම සලකාගෙන හික්මෙනවා. ඒතර මේ ශික්ෂාපදයේ හික්මෙද්දී අපි සලකන්නේ නැහැ. අපි මෙතනදී මම මේ ශික්ෂාපදයේ තින් භාග්‍යතුන් වහන්සේ මෙහෙන් පැනෙව්වට මේක මේ தත්ත්වයට තමයි මෙහෙන් පැනෙව්වේ. අද වර්තමානයේ කාලේ එහෙම නැහැ. ඒ නිසා මම මේක කරුවට කමන්නේ කියලා කොටසක් ඉවත් කරන්නේ නැහැ. මනවින් ගන්නවා කියලා කියන්නේ එකයි සකස් කරලා සර්වාකාරයෙන් සලක ගන්නවා. සර්වාකාරයෙන් සලකගෙන හික්මනවා නම් රකින්නවා නම් අන්න ඒකට කියනවා සමාදාය සික්කති සික්ඛා පදේසු කියලා. ඒතර මෙන්න මේ විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිළිබඳව අපිට පැහැදිලි කරනවා සම්පූර්ණයෙන්ම අපි මුලින් සඳහන් කරපු ආකාරයට ඉද බික්කු පාතිමොක්ත සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහිරස්සාවි සමාදාය සික්කතේ සික්ඛාපදේශ මේ ශාසනයේ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංගෘතව වාසය කරනවා ආචාර ගෝචර සම්පන්නව අනුමාත්‍ර වූ ඊතා කුඩා වූ වර්ධෙහි පවා බිය දක්නා සුළුව ඒ තමන් රැකිය යුතු ශික්ෂාපද සියල්ලක්ම මනවින්ම සලකාගෙන සකස් කරලා සර්වාකාරයෙන් සලකාගෙන හික්මෙනවා කියන එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා සඳහන් කරන්නේ. ප්‍රේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳ සඳහන් කරාම අපිට තවත් ඊට කුඩා කොටසක් විසුද්ධි මාර්ගයේ අපිට අතිරේක සඳහන් කරනවා එත්තච පාතිමොක්ක සංවර සංවතෝති එත්තාවතාච පුද්ගලාදිත්තානාය දේශනාය පාතිමොක්ක සංවර සීලම් දස්සිතම් මේ පාතිමොක්ක සංවර සීලය කියලා කියන එක මේ දක්වා මේ සඳහන් කර පාතිමොක්ක සංවර සීලය පුද්ගලාදිෂ්ඨාන දේශනා වශයෙන් තමයි දේශනා කරේ කියලා කියනවා. මේ පාතිමොක්ඛ සංවර සංවතෝ කියපු පදේ නිසා පුද්ගලාදිෂ්ඨාන දේශනා. පුද්ගලාදිෂ්ඨාන දේශනා කියලා කියන්නේ දැන් සීලය අපිට පිහ පැහැදිලි කරන්න ඕන නම් මේ සීලයේ සහිත පුද්ගලයව තමයි භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරේ. මෙන්න සිල්වත් පුද්ගලයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා කිව්වා. ඒ සිල්වත් පුද්ගලයා මෙහෙම කෙනෙක් කියලා කීම තුළින් පුද්ගලයෙක් අරගෙන ඒ පුද්ගලයා ඔස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දැක්වුවා. හැබැයි ආචාර ආචාර ගෝචර සම්පන්න භාවය ගැන කියනකොට එහෙම නෙමෙයි කරේ මේ සීලය රකින්න භික්ෂුව රැකිය යුතු ප්‍රතිපත්ති ටික මෙන්න මේවයි මේවයි මේවයි කියලා කිව්වේ. ඒ නිසා ආචාර ගෝචර සම්පන්නෝ කියලා කියපු මේ සියලු කටයුතු ටික යතහපටිපන්නස්සතං සීලං සම්පජ්ජති සම්පටිපත්තෙන් දස්සේතුම්. යම් විදිහකට මේ සීලයට පිළිපන්නොත් මේ තමන්ගේ ප්‍රතිපත්තිය දැක්ුණා වෙනවද? ආන් ඒ ප්‍රතිපත්තිය දැක්වීම තමයි ආචාර ගෝචර සම්පන්න භාවයේදී සඳහන් කරේ කියලා කියනවා. එතකොට එතනින් අපිට ප්‍රාථමික සංවර සීලය පිළිබඳව සියල්ලෙන් සියල්ල අපිට අවසන් කරනවා බුදු වූ සාචාර්යයන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව ප්‍රධාන පැහැදිලි කිරීමක් අපිට ඉදිරිපත් කරලා විශේෂ පැහැදිලි කිරීමක් අපිට ඉදිරිපත් කරලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටස අපිට බුද්ධඝෝසාචාර්යන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරලා අවසන් කරනවා දීර්ඝ පැහැදිලි කිරීමක් එක්ක මේ සතර සංවර සීලේ කොහොමද ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරන්නේ? ඒ වගේම කොහොමද මේ ප්‍රාතිමෝක්ෂ සීලයට දාලා ආචාර ගෝචර සම්පන්න භාවයේ පවත්වා ගන්නෙ? ඒ වගේම අනුමාත්‍ර වූ වර්ධෙහි බය දක්නා සුළුව වාසය කරන්නේ කොහොමද? ඒ ශික්ෂාපද මැනවින් සමාදන්ව ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද යන ආදී වශයෙන් අපිට දීර්ඝව පැහැදිලි කිරීමක් සිදු කරලා අපිට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටස අවසන් කරන්න තියෙනවා. ඊළඟට අපිට ඉන්ද්‍රිය සංවර සීලය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් අද දවසේ දේශනාව සඳහා පැයක පමණ කාලයක් ගත වෙච්ච නිසා අපි ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා අද දවසේ සාකච්ඡා කරපු කොටස් ටික අපි අවසන් කරමින් අපි අදට මේ අමතපදන් වැඩසටහන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහනට සහභාගී වෙච්ච හැම සිළු දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඉතින් විශේෂයෙන් බදන්තාචාර්ය බුදුගෝස මහස්තවරයන් පාදේ බදන්තාචාර්ය බුද්ධඝෝෂ මහස්තර පාදයන් වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය ධර්ම සාගරයක්. ඒ ධර්ම සාගරය තුළ අපිට දැන කියාගත යුතු, ඉගෙන ගත යුතු ධර්ම කරුණු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අන්තර්ගත විශාල ධර්ම කරුණු සමුදාය ඊටාම කෙටියෙන් ටිකෙන් ටික අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් මේ සාකච්ඡා කිරීමට එකතු වෙච්ච හැම සිළු දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා සිදු කරමින් මේ කතා කරපු දේවල් පිළිබඳව තවත් යමක් දැනගත යුතු යමක් තිබෙනවා නම් ඒ හැම සිළු කරුණු කාරණා සාකච්ඡා කරන්ද යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන ආරාධනයක් සිදු කරගෙන අපි යම් කිසි දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන් තවදුරටත් ඒ පිළිබඳව සඳහන් කරමින් අපි අදට වැඩසටහන මෙතනින් අවසන් කරනවා ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙන හැමෝටම. තිරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ ආචාර ගෝචර සම්පන්නෝ කියන තැන ස්වාමීන් වහන්සේ මේ ආචාරයත් අනාචාරයත් කියන දෙකම පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ එතන මේ ගෝචර සම්පන්නෝ කියන තැන ස්වාමීන් වහන්සේ මේ ගෝචරය දේශනා කළා සංසත් එතන අගෝචරය කියන එක කොහොමද ස්වාමීන් වහන්සේ දැනගන්න අවශ්‍ය? ඇතරම අපි ගෝචරය කියන එකත් ආචාර ගෝචර අගෝචර කියන දෙකම මුලින් එක නයික්‍රමයකදී පැහැදිලි කරා. එතන සඳහන් කරා ආචාර ගෝචර භාවයේ පිළිබඳව අගෝචර ටික තමයි මුලින්ම සඳහන් කරේ. වේශ්‍යා ගෝචරෝ වා හෝති විදවා ගෝචරෝ වා යනාදී වශයෙන් භික්ෂුවකට අගෝචරේ පැහැදිලි කරා. ඊට පස්සේ ඒ අගෝචරයෙන් තොරවීම ගෝචරය කියලා කිව්වා. ඊට අද පැහැදිලි කරපු කාරණේදී අතිරේක කරුණක් විදිහට තමයි ආචාර ගෝචර සම්පන්න භාවයේදී මේ ගෝචරය කියන එක පැහැදිලි කරේ ගෝචර තුනක් පිළිබඳව ගෝචර තුන් ආකාරයකට උපනිශ්චේ ගෝචර ආරක්ක ගෝචර උපනිබන්ධ ගෝචර කියලා. ඒතර එතනදී එතනදී ගෝචරය විතරක් පැහැදිලි කරේ ඒක ඒක තුල අගෝචරය පැහැදිලි වෙන නිසා. ඒතර මොකක්ද අගෝචරය වෙන්නේ? උපනිශ්චේ ගෝචරය කියලා කියන්නේ සත්පුරුෂයන් අසුරු කිරීම. එහෙනම් අගෝචරය වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය කියලා කියන එක. ආරක ගෝචරය කියලා කියන්නේ අපි ඇස ආදිය සංවර කරගෙන අන්තර්ගරයේ ඇතුළු ගමේ වීදිවල ගමන් කිරීම මේ ආදී කටයුතු ටික තමයි ආරක් ගෝචරී බවට පත් වෙන්නේ. එහෙනම් ඉන්ද්‍රිය අසංවර භාවය කියන එක තමයි ආරක්ක අගෝචරී බවට පත් වෙන එතනදී අගෝචර භාවය. ඊට පස්සේ උපනිබන්ධ ගෝචරය කියලා කියන්නේ අපිට සතර සතිපට්ඨානේ වාසය කිරීම තමයි සතර සතිපට්ඨානේ තමයි උපනිබන්ධ ගෝචරය බවට පත් වෙන්නේ. මනම් අගෝචරය වෙන්නේ සතර සතිපට්ඨානෙන් තොර වීම කියන එක. ඒතර එතනදී අපිට විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ මේක ගෝචරය මේක අගෝචරය කියලා දෙකට බෙදන්නේ නැහැ. බෙදන්නේ නැත්නම් ගෝචරය පැහැදිලි කරාම ඒක තමයි භික්ෂුවක් විසින් පිළිපැදිය යුතු தත්ත්වය කියලා කියන්නේ. ඒ ගෝචරය සඳහන් කරාම ඒක තුල අගෝචරය පැහැදිලි වෙන නිසා. ඉතින් අපි අතිරේක වශයෙන් අගෝචරය වෙන්නේ මේකයි කියලා කියනවා නම් අගෝචරය වෙන්නේ එතකොට උපනිෂේ ගෝචරය කියලා කියනකොට එතන අගෝචරය තමයි අසත්පුරුෂ ආශ්‍රය. ආරක්ක ගෝචරය කියන තැනදී අගෝචරය තමයි ඉන්ද්‍රිය අසංවර භාවය කියලා කියන එක. උපනිබන්ධ ගෝචරය කියනකොට එතන අගෝචරය තමයි සතර සතිපට්ඨානෙන් වෙන්ව වාසය කිරීම කියන කාරණය. මම හිතන්නේ පැහැදිලි නේද? ආ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා ස්වාමින් වහන්සේ නමක් වාඩි වී සිටින අවස්ථාවක පහළ ආසනයක් නොමැති තැනක අඩි කිහිපයක් දුරක සිට කතා බහක් නිරත වීම තුළ ගිහි අයෙකුට අනාචාරයක් සිදුවේ හැකියිද? ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නේ පහළ ආසනයක් නැහැ අඩි කිහිපයක් දුර ඉඳලා කතා නැහැ එහෙම නැහැ. අපි අතරම අනාචාරය කියලා කියන්නේ දැන් යමෙක් වැඩිහිටි කෙනෙක් ඉඳගෙන ඉන්නකොට එතන අපි හිටගෙන කතා කිරීම කියන්නේ අර ගොඩාක් සමීපෙට ඉතා සමීපෙට ඇවිල්ලා එතන කියන්නේ අර උද්දන්තිතෝ වේ කියලා කියන්නේ හරියට නිකන් උඩ ඉඳගෙන ඉන්න උඩ හිටගෙන ඉන්නවා වගේ ඒ විශාල වශයෙන් සමීපයට ඇවිල්ලා කතා කරන එකක් තමයි මේ අනාචාර භාවයේදී සඳහන් කරන්නේ සුදුසු නෑ කියන්නේ. එතකොට දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා කතා කරන්න තියෙන ඉඳගන්න ආසනයකුත් නැත්නම් ටිකක් දුර ඉඳලා කතා බහ කරාට එතන අනාචාරයක් සිද්ධ වෙන්නේ නෑ. එතකොට ඒක ගෞරව සම්ප්‍රිත භාවයක් තියෙනවා. ඉතින් එකම දේ ඊට වඩා Tamanට සමීප වෙලා කතා කරන්න අවශ්‍යයි නම් බිම ඉඳගෙන කතා කරන එක තමයි සුදුසු වෙන්නේ කියලා අපිට තේරෙන්නේ. ඒ නිසා එහෙම නැත්නම් බිම ඉඳගෙන කතා කරන්න අපහසු නම් ටිකක් අඩි කිහිපයක් දුර ඉඳලා කතා කරාට කමක් නැහැ. ඒක එහෙම කරාට ගිහි කෙනෙකුට අනාචාරයක් කියලා අපිට කියන්න බෑ. ඉතින් මේ හැම කාරණයක් අතරම තමන්ගේ අධ්‍යාශයත් එක්ක ඒක සලකලා බලන්නත් ඕනේ. පැහැදිලි මං හිතන්නේ නේද? හොඳයි. එහෙමනම් ඉතින් අද දවසේත් අපි අමතපදං වැඩසටහන විශේෂ දිමාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන මේ විද්‍යුත් දහම් කතිකාවත අද දවසේත් අපි සිදු කරන්න යෙදුනේ විශේෂ දිමාර්ගයේ සීල නිර්දේශයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටස අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරන්න යෙදුනා. ඊළඟට අපි ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සමහර ලාවට කෙනෙකුට අදහසක් පහළ වෙන්න පුළුවන් මේ කරුණ මේ තරම් දීර්ඝව සාකච්ඡා කිරීමක් අවශ්‍යයිද එහෙම නැත්නම් මේ ඊටා කුඩා කරුණු වල ඇති වැදගත්කමක් තියනවද කියලා ඒතර අපේ නිවන් මාර්ගය කියන එක සම්පාදනය වීම අපි ඊටා කුඩා දේවල් එකතු වෙලා තමයි නිවන් මාර්ගයේ එකතු වෙන එකතුව පොඩි පොඩි දේවල් එකතු වෙලා සම්පාදනය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඊටා කුඩා දේවල් පවා අපිට පැහැදිලි කරගන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව ඉතින් විශේෂ මාර්ග ටීකාව ඇසුරෙන් අපි ඒ වගේම ගුරු ඇසුරෙන් ලබාගත් දැනුම් සම්භා දැනුම් එක්ක තමයි මේ පැහැදිලි කිරීම අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා විශේෂ මාර්ගය කියන ග්‍රන්ථය කියලා කියන්නේ ධර්ම සාගරයක්. විශාල ධර්ම කරුණු සමුදායක් තියෙන තැනක්. ඉතින් මේ ධර්ම කරුණු ටික අපිට මේ විදිහට කියව ගන්න ලැබෙනවා නම් ඒකත් මම හිතනවා කාලයේ හැටියට ඉතා වටිනා ලාභයක් කියලා. ඉතින් මේ ලාභය සියලු දෙනාට ලබා දෙන්න කියන අදහස තමයි හැකි විදිහට අපිටත් දායක වෙන්න කියන අදහසින් තමයි මේ වැඩසටහන සංවිධානය වෙන්නේ. ඒ නිසා ඉතින් අපි සහසම්බන්ධ වෙන හැම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ වගේම අදාළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ YouTube channel එකෙන් ඔස්සේ මේ නරඹන වැඩසටහන් සහසම්බන්ධ වන හැම සියලු දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ ඊටාම දුර්ලභ ඒ දුර්ලභ ධර්ම ශ්‍රවණය කරගෙන තමන්ගේ නිවන් මඟ සම්පාදනය කරගෙන නිවනින් සැනසෙට හැම සිර දිනාටම අවශ්‍ය පහසු දෙහිර්මේ සැලසේවා ඒ සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ සඳහා අවශ්‍ය කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා නිවන් මඟ සම්පාදනය කරගෙන නිවන් මඟ ශක්තිමත් කරගෙන හැම සිර දිනාටම මේ උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා ලැබේවා කියලා අපි හැම සිළු දෙනාටම ආශිර්වාද කරමින් අද දවසේ වැඩසටහන සමාප්ත කරනවා. තිරුවන් සරණයි හැම සිළු දෙනාටම.